අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ මේ 78 වෙනි භාවනා මධ්‍ය භාවනා වැඩසටහනේ වැඩමුළුවේ අද දෙවෙනි දවසේ මේක අපි වෙන් කරගෙන තියෙන ධර්ම දේශනාවක් සඳහායි ඒ නිසා සීලුම දෙනා ධර්ම දේශනාවකට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරය පවත්වමු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 තයෝ ධම්මා බහුල මකංසු කතමේ තයෝ ධම්මේ පජයින්සු නෙක්ඛම්ම විතක්කා අව්‍යාපාද විතක්කා අවිහිංසා විතක්කා ඉමේ තයෝ ධම්මා පජහින්සු කතමේ තයෝ ධම්මා බහුලමකංසු කාම විතක්කං ව්‍යාපාද විතක්කං විහිංසා විතක්කං තීති අවසරයි ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක යෙදී ගත කරන වෙලාවේ භාවනාවට නැත්නම් මේ චිත්ත පිරිසිදු චිතේ පිරිසුදුකමක් විසුද්ධියක් පිළිබඳව කටයුතු කරන වෙලාවක ඒ වැඩ පිළිවෙලට කරන සූතමය අනුග්‍රහිතයක් විදියට අසුවිරු ඥාන වර්ධනය පිණිස එහෙම නැත්නම් කියන බෞසුත ඥාන වර්ධනය පිණිස අපි සරුවචන් ආහන්සේ විසින් දේශනා කණ්ඩීච්ච සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තා. මේ සූත්‍රයට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා භණ්ඩන සූත්‍රය කියලා නම් කරලා තියෙන්නේ. මේක අංගුත්තර නිකාය කියන පොතේ එහෙම නැත්නම් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය පොතේ තික නිපාතේ තුනේ කරුණු සඳහන් පොතේ සඳහන් වෙලා තියෙන්නේ බරණ්ඩුක වගේ. ඒක දෙවෙනි සූත්‍රය වශයෙන් සංග්‍රහ වෙලා තියෙනවා. මේක බුරුම පොතේ මේකේ භණ්ඩන සූත්‍රය කියලා දාලා තියෙනවා. ඒ මොකද මේකේ සාරය එහෙම නැත්නම් අර්ථය ਸਰුවචනාංශේ සම්බන්ධ කරන්නේ බෙදෙන බිඳෙන කලහ විවාද කරන තමන්ගේ වචනය හරහා අනුන්ගේ හිත පාරන කොනහන අවස්ථාවකටයි මේ සූත්‍රය සම්බන්ධ වෙන්නේ. ඒ නිසා සරුවචන්සේ සඳහන් කළා තියෙනවා මේ අද අපි ඉස්සරහින් තියාගත්ත ඒ පාඩේට කලින් ටික නැත්නම් අපි ඊයේ පෙරේදා ඉදිරිපත් කරගත්ත ඒ පාඩේ ගත්තොත් යායම් බික්ක වේදිසා යං බික්කු භණ්ඩන ජාතා කලා ජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤම් මුක සත්‍ති සත්‍යෝහි විතු දණ්ඩං විහරಂತಿ. යම් දිශාවක මහණෙනි මේ මහාන වෙච්ච එහෙම නැත්නම් ගිහිගේ අතහැරපු බහන භාවනා කරන මේ භික්ෂුන් වහන්සේලා අතර භණ්ඩන ජාතා බිඳීමක් බෙදීමක් කට්ටිවාදයක් හටගත්තා නම් කලහ ජාතා විවාදාපන්නා කලහයක් හටගත්තා නම් විවාදයක් හටගත්තා නම් අඤ්ඤමඤ්ඤම් මුඛ සත්‍තිහි විතු දණ්ඩා විරಂತಿ මේ මුඛේ නැමැති කෙටේරියෙන් අනිත් අය පහරමින් නැත්තම් කොණහමින් ගත කරනවා නම් මඤ්ඤසිකාතිම්පිචේ භික්කවේ ඒසා දිසා මනසිකාතුම්පිචේ භික්කවේ ඒසා දිසා න පාසු මට මේ පැත්ත ගැන හිතන කොටත් අපහසුයක් හිතට එනවායි කිය. මට පහසුවක් එන්නේ නැහැ. මනසිකාරයේ පැවැත්වුවත් ඒ කියන්නේ හිතුවත් පහසුවක් එන්නේ නැහැ මේ පැත්තේ ජීවත් වෙන කට්ටිය රණ්ඩුකාරයෝ රණ්ඩු කෙකි ගැටුම් වාද විවාද එකිනෙකා කොනහ ගන්න જાතිය තිත්තන්තු මෙත්ත ගච්ඡාමි යෑම ගැන කුමන කතාවද ඒ පැත්ත ගැන කතා කරනකොටත් මට හිතට පහසුවක් නැහැ මට යන්න හිතන් යට යන් යෑමක් ගැන කුමන කතාවද කියලා. ඒ කියන්නේ ਸਰවඥාන්සේ ඒ තරම්ම සාමයට ඒ වගේම එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇහෙන් බලලා ප්‍රිය වචනෙන් කතා කිරීම පුදුම ගෞරවයක් කරපු ශාස්ත්‍රුන් වහන්සේ නම. ඉතින් සරුවචනාංශයේම ගෝලියෝ බාලයෝ වෙලා භික්ෂුන් වහන්සේලා වෙලා භික්ෂුණීන් වහන්සේලා වෙලා සාමණේරි වෙලා සාමණේර වෙලා සික්ඛමාන වෙලා උත උපාසක උපාසිකාව වෙලා අපි සැදී පැහැදී ගත කරනකොට අපි බුදුහාමුදුරෝ කැමැති වෙන දෙයට අනුයාතව කටයුතු කරනවා නම් මේවලු මේ වගේ සූත්‍ර වලින් අපිට ගොඩක් පාඩම් පණිවිඩ ගන්න පුළුවන්. යම් තැනක කලහ කරනවා නම් බෙදී ගත කරනවා නම් වාද විවාද කරනවා නම් එකිනෙකා වචනයෙන් කොනහ ගන්නවා නම් එවැනි පැත්තක් ගැන හිතන එක පවා සරුවචනාංශය කියලා තිනවා මට පහසුවක් නැහැ කියලා. යෑම ගැන කුමන කතාවක්ද? ඉතින් මේක ආචාර ධර්මයක්. කොතනකරි කලහ විවාද රණ්ඩු සරුවල් තියෙනවා නම් ඒක මේ පොඩි දරුවන්ට පවා හරිය වෙහෙස කර තත්වයක්. සතා සර්පයාට පවා හරිය වෙහෙස කර තත්වයක්. ඒක නිසා අපි එදිනදා පාවිච්චි කරන වචන වලින් අපි sannivedana කරන අපිට ආත්‍ය අනික් කොටසට අපි කියන්න ඕනක කියනවා. කියනකොට අහගෙන ඉන්න අනික් කෙනාට හොඳට තේරෙනවා මේකෙන් මොකද්ද මේ කියවෙන්නේ කියලා. sannivedana වෙන්නේ එක්කෝ ඉංගියක් එක්කෝ කෙනහිල්ලක් එක්කෝ කලහයක් එක්ක වාදයක් එක්ක මුව සැතින් මුව කට කියන මේ කෙටේරියෙන් කාට හරි කෙනෙහිලා අන්නේ වැඩ ඒ දේ තියෙන පරිසරය කෙලසෙන බව මේ මෑතකදී කරපු පරීක්ෂණයක පෙන්නලා තමාට එයාපෝට්ස් වලම හරියට ලොකු පෝස්ටර් ගහලා තියෙනවා මේ ජපානයේ කරපු එකක් වතුරු වීදුරක් අරගෙන ඒ වතුරු වීදුර ඉස්සරහා තෝ මට වාද කරදර කරා මං කවදා හරි තෝ මරනවා තෝ මට කරදර කරා තෝ කවදා හරි මං මරනවා කියලා දිගටම 100 වාරයක් මේ වතුරට කියනවා වතුරු වීදුරට කියනවා තව වතුරු වීදුරක් තියාන තව කෙනෙක් ලෝකේ හිතසුව වේවා සුවපත් වේවා ලෝකෙට හිතසුව වේවා සුවපත් වේවා කියලා ඒ වතුරු වීදුරට අපි කියන විදිහට පිරික් කරනවා. නැත්නම් මතුරනවා. ඊට පස්සේ වතුර අයිස් කරපුවාම ඒව කැට ගහනවා. ඒ පුංචි මේ ඒ අයිස් කුට්ටි වල ඒවා ඒ අර බැන බැන කරපු වතුර ටිකයි ආශිංෂණය කරගෙන ගත්ත වතුර ටිකයි කෙලින්ම තද සීතල කරපුවාම ඒ වගේ ඇති වෙලා තියෙන මේ පුංචි ස්පටික අන්වීක්ෂයෙන් බලලා ෆොටෝද පෙන්ලා තියෙනවා අර බැනපු එකේ තියෙනවා ඊ타ත්ම අප්පුල කැත රූප වගයක් පේන්න තියෙනවා. අර පිරිත් කරපු එකේ සමමිතික ස්පටික වගයක් පේනවා. බොහෝම ලස්සනයි. සමමිතිකව පේනවා. ඉතින් කියලා තිනවා මේ වතුරට අපි කියන වචනයේ ඒ ගුණය උකහා ගන්නවා නම් වතුර මේ විදිහට ඒ ගුණය ලියාපදිංචි කර ගන්නවා නම් කියන මනුස්සයාගේ ලේවලටත් ඒකේ අපිට වදිනවා. කවුරුත් නිතරම උදේ ඉඳලා හැන්ද වෙනකන් නැද්දකින් නොපතන් නොදොමකින් නැද්දකින් නොපතන් නොදොමකින් නැද්දකින් නොපතන් නොදොමකින් කිය කිය ඉන්නවනම් ඒ මතයට කවුරුත් හුණියම් කරන්න ඕනේ නැහැ. යාගේ ලේ ඒ කියන වාරයක් පාස කෙලසෙනවා. ඒ වුණොට කාට හරි කියනවනම් සූපත් වේවා හිතසුව වේවා කියන වචන කියනද ඒ කියන කින වාරයක් පාස යාට පිරිත් අනුන්ට පිරිත් වෙන එක නෙමෙයි Tamanට පිරිත් වෙනවා. ඉතින් ඒක පෙන්වුවාට පස්සේ පෙන්ලා තිනවා අද තියෙන ජනමාධ්‍ය හරහා ওই අපරාධයක් ලෝකේ වුණාට පස්සේ ඉක්මනටම ලෝකෙ පැතිරෙනවා. ඔක්කොමලා ඒක බොහොම ආශාවෙන් බලනවා. අහවල් තන බඩදරුවම්ම කෙනෙක් පිටි පිටි ගහලා මරලා තිනවා. අම්මේ බත් වේල පැත්තක දාලා අපි ගිහිල්ලා බලන්නේ. ඒ අපි කොච්චරක් ඒවට අනුග්‍රහ කරනවද කිව්වොත් ඒ වගේ දෙයක් නැත්තම් අපි ප්‍රවෘත්ති අහන්නෙත් නැහැ. චිත්‍රපටයක රණ්ඩුවක් නැත්තම් ෆයිට් එකක් නැත්තම් චිත්‍රපටි බලන්නෙත් නැහැ. ගත්ත ගමන් පිස්තෝලේ ගත්ත ගමන් පොලිමට වෙඩි තියෙන චිත්‍රපටි තියෙනවනේ අපි කියන බොහොම වටිනවා ඒවට හම්බ වෙනවා මැග්සීසේ සම්මාන බොක්ස් ඔෆිස් වාර්තා ඔක්කොම හම්බ වෙනවා ඒ නිසා හදන මනුස්සයා නෙවෙයි ඒකේ ප්‍රධාන පක්ෂ කාර්යය බලන අපි අපි ඒවා වැඩි වැඩියෙන් බලනවා කියලා කියන්නේ ලෝකයේ හදලා තියෙන අපරාධ සහ භීෂණ සහිත චිත්‍රපටි තමයි වැඩියෙන්ම ආදායම උපදලා තියෙන්නේ ඒ කියන්නේ අපි කොච්චර බීජණයට කැමතිද කියලා. අපි කොච්චර අපරාධ වලට කැමතිද කියලා. අපිට අපි හිතනවා මේ වගේ දෙයක් හදලා චිත්‍රපටියක් හදන්න එimhe කොච්චර භීෂණයක ඉඳලාද කරන්නේ කියලා. මොකද මේ බලන හැම වෙලාවකම තමන්ගේ ධාතුව, තමන්ගේ රුධිරය කෙලෙසෙන බව අපි දන්නේ නැහැ. ඉතින් ඒකේ දෙපැත්තක් තියෙනවා. එහෙම වචනයක් කතා කරන හැම වෙලාවකම අහන කෙනාගේ කන හීරෙනවා. ඒකට කියන්නේ පිටු දන්තා හූරනවා. කන කොන අහනවා. කෙනෙහිලි බස් කියලා අපි කියනවා. එතකොට ඒ කියන්නේ ඉස්සෙල්ලා Tamange හිත කෙලෙසිලා තියෙන්න ඕන. Tamange ලේ නරක් වෙලා තියෙන්න ඕන කාට හරි. එවැනි වචනයක් පිට දාන්න. ඉතින් සරුවචනාංශය අර ඉස්සෙල්ලා කියනවා එහෙම කතා කියන තැනකට මට යන්නත් කම්මැලි. අහ හිතන්නත් කම්මැලි යෑම ගැන කුමන කතාවද කියලා. පුළුවන් තරම් එවැනි තැන් වලින් මාරු වෙලා වෙන තැනකට සරුවචනාංශයේ පවා වඩිනව ආදර්ශයක් තියන්න. මෙහෙම රණ්ඩු සරුවල් කරන පිරිසක් එක්ක බුලත් ටිකක් කන්න ඕනේ නැහැ. කන්දක්වත් නැගින්න ඕනේ නැහැ. වතුර ටිකක්වත් බොන්න ඕනේ නැහැ. ඊට මිට වැඩිය හොඳයි. ඒ ටික පැත්තක දාලා සාමයක් සතුටක් සමාදානයක් තියෙන තැනට යන්න. ඉතින් ඒක නිසා ඒ ආචාර ධර්ම පැත්තෙන් අපට පේනවා අද අපි ඉන්න ලෝකය පුදුමාකාරයි. ලෝකෙ පිළිබඳ බලනකොට පුදුමාකාරයි. පොඩි දරුවෝ සෙල්ලමට ගන්නෙම පිස්තෝල. පොදිරොන්ට ගෙනත් දෙන්නේ බලානක ආවුද ගෙනත් දීලා එම ඉතින් හොරා පොලිසිය අපි දසවල හොරා පොලිසිය ලක් කරන දැන් හොරා පොලිස් කතා නැහැ ඒ ඔක්කොම වෙඩි තියන්න පුළුවන් පිස්තෝලම තමයි ගන්නෙ ඉතින් ගෙනත් දීපු ගමන් තාත්තගේ පපුවට තමයි උෙල්ල කරන්නේ ටාගට් බෝඩ් එකට ගන්නේ තාත්තව තමයි තාත්තා අරගෙන තමයි පුහුණු කරන්නේ මේ පිස්තෝලේ හරියට වෙඩි තියන්න පුළුවන්ද කියලා ඉතින් මේ විදිහට හැදෙන දරුවෙක් එකක් පරිසරය නිසා දරුවගේ මූලික ලේ ධාතුවත් නරක් වෙලා ඊට පස්සේ දරුවෝ උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්නේ ටෙලිවිෂන් වල තියෙනවා චිත්‍රපටි වල තියෙනවා නවකතා වල තියෙනවා ඒ වගේම ඔය චිත්‍ර කතා කියලා જાතියක් තියෙනවා පුදුමාකාර විදිහට ඒ කියනවා ඉතින් බලන්න බලන්න ඒකේ ළමයාගේ සාමාන්‍ය දේ බාටපත් වෙන කතා විලාසයේ හැසිරීම ඔක්කොම මේ බිඳීම සඳහා කලා විවාද සඳහා ඒ කෙනෙකුට කොනහන වචන ඉතින් එතකොට මේ සමාජයේ සිදුවෙන මේ මතු පිට පේන සදාචාර ධර්මයන්ගේ සෝදපාලුව වගේම සරුවචන්නාංශයේ මෙවැනි දෙයක් සිදුවෙන හිතක් ඒකට බලපාන චිත්ත ධර්ම විස්තර කරනවා ඒකාන්තෙම මේ ගැටුම් ඇති කරගෙන ඉන්න මේ ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරෝ කියනවා විස්තර කරනවා දේශනා කරනවා ඒ කට්ටියගේ හිතෙන් ධර්ම තුනක් අයින් වෙලා තියෙනවා හොඳ ධර්ම නරක ධර්ම තුනක් පළපදියම් වෙලා තියෙනවා. ඒ නිසා ඒ හොඳ ධර්ම තුන අයින් වෙලා නරක ධර්ම පළපදියම් වුණාට පස්සේ ඒක ඒ ආයසුතුන්ට විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට වෙනවා. ඒක නිසා අපිට ලස්සන වචන කතා කරාට අපේ හිතේ අර බුදුහාමතුරු බලාපොරොත්තු නොවන විදියට ධර්ම තුනක් පහ වෙනවනම් අමපේක්ෂිත විදියට නරක ධර්ම තුනක් හිතේ තියෙනවනම් අපි ලස්සනට කතා කිරීම පිළිබඳ පන්තිකට ගිහිල්ලා ලස්සනයිල වචන කතා කරාට ඇතුලේ ගිනි කන්දක් වගේ මේ කෙලස් ටික තියෙනවා. ඉතින් බණ භාවනා කරන වෙලාවක අපට අවස්ථාවක් ලැබෙනවා මේ වලස්සන්ට වචන කතා කරන සින්දු කියන්නේ ඉගෙන ගන්න ලාලිත්‍ය නෙවෙයි ඒක හැදිලා එන ප්‍රභවය කොහෙන්ද මේක මතුවෙන්නේ කියලා බලන්න බැලුවට පස්සේ අපි මේ කතාව නිසා මොන්න තරම් දවසකට අවුලක් ඇති කරනවද අවුල් ඇති කරනවද කියලා මේ සම්බන්ධතාවය පෙනීමට හොඳ ඍජු දේශනා පාඩයක් ගත්තොත් සම්මා සංකප්ප සම්මා වාචා මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා අපි දන්නවා ආරියෂ්ඨක මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සති සම්මා සමාධි කියලානේ පෙළගස්සලා තියෙන්නේ. ඉතින් අපි ඒක කටපාඩම් කරාට මේවා එකින් එකට සම්බන්ධ වෙච්ච හේතුඵල ධර්මයක් වශයෙන් බැලුවොත් යම් කිසි කෙනෙක්ගේ හිතක සංකල්පනා වැරදිනම් ඒ මනුස්සයාගෙන් පිට වෙන වචන ඒකාන්තයෙන්ම කලහකාරී වචන. ඒකාන්තයෙන්ම විවාදයට තුඩෙන වචන. බිඳීමට තුරු දෙන වචන, තව කෙනෙකුට කොනහන වචන. ඉතින් ඒ නිසා ඒ කෙනා ඒ සම්මා සංකල්පේ නැත්තම් තමන්ගේ සංකල්පනා හදන්න නැතුව ලස්සනට සින්දු කියන ඉගෙන ගත්තට ලස්සනට පිරිසක් ආමන්ත්‍රණය කරන්න පටන් අරගත්තට දැනගත්තත් නොදැනගත්තත් පිට වෙන කම්පන වේගය ඒකාන්තේම භණ්ඩන ජාතානම් විවාදාපන්නානම් කලා ජාතානම් කලා විවාද ඇති කරන සුළුයි. ඉතින් ඒක නිසා එවැනි හිත හදාගත්ත හිතකින් නොවි කතා කරන හැම වෙලාවකම අපිට කැපෙනවා අපි කෙරෙහි අපි හිතාගත්තේ නැති පුදුම ආරව්. ඉතින් ඒක නිසා අපි වචනයක් කතා කරනකොට අපි එතනදී සතුටු වුණාට එතනදී මේ පුද්ගලයා කොහොම හරි අපි කියා ගන්න ඕන දේ කිව්වට ඒකට පදනම් වෙන චේතනාව මොන විදිහේ එකක්ද කියලා භාවනා කරන කෙනෙක් භාවනා කරන පැත්තෙන් බලන්නේ නැතුව එයා කොච්චර කතා කරත් අන්තිමට Taman නොහිතන පුදුමාකාර කරදර දුක්ඛම් කටළු අපි කරා පැමිණෙනවා. සම්මා සංකප්පයේ තියෙන තාක්කල් සම්මා වාචාව හරියනවා. මිච්ඡා සංකල්ප තියෙන තාක්කල් මිච්ඡා වාචා. ඒ නිසා gedaraක අපි බණ භාවනාවකින් තොරව නිකාං ওই කට කතාවට කතා කර කර ඉන්නකොට කාටවත් හිතෙන්නේ මේ සම්පප්පලාපයක් හරහා මේ වගේ අතිශෝක්තියක් හරහා කොච්චරක් අපි නොදන්න අකුසල කර්ම රැස් වෙනවද ඒ වගේම ඥානවන්තයාට ඈත ඉඳලා පේනවද කියලා මේ මිනිස්සු මෙච්චර මේ විදිහට කතා කරන්න හේතුව ඇතුලේ ඒ තරම්ම සංකල්ප වැරදි. ඒ සංකල්ප අදාන්තයි අශික්ෂිතයි. එනිසා සංකල්ප වලට නිකන් ඉන්නම බෑ. ඒ සංකල්ප වචනට හැරෙනවා. එනිසා ලොකු සාංචින්න කාලේ මතකයි කියනවා අපි වචනයක් බින්දින්න ඉස්සෙල්ලා ඒ වචන විතක්ක ਵਿਚාර වශයෙන් හිතේ නගිනවා. ඒ විතක්ක විපහාරය කියලා හිතේ පැන නගින ඒ විතක්ක විපහාරය තමයි දිබ්බසෝත ඥාණයට අහුවෙන්නේ. දෙයියෝ දකින්නේ අපි පිට කරන වචන නෙවෙයි ඒ වචන පිටකරන හිත සකස් වෙන හැටි. ඒ නිසා අපි වචන පිටකරන හදනකොට දිබ්බසෝත ඥාණ තියෙන එක දන්නවා මෙයා මෙන්න මේ තණ්හාවට බරවයි කතා කරන්නේ, මාන්නයට බරවයි කතා කරන්නේ, දිට්ඨියට බරවයි කතා කරන්නේ. එයා එක්ක කතා කරන්නේ කාම විතක්කයක් සම්බන්ධ කරගෙන, එක්ක කතා කරන්නේ ව්‍යාපාද විතක්කයක් සම්බන්ධ කරන, එක්ක කතා කරන්නේ විහිංසා විතක්කයක් සම්බන්ධ කරගෙන. ඒ නිසා අපි කතා කරලා කට වහගෙන අනේ සමා වෙන්න කිව්වට ඒ වෙනකොට ඒ දිබ්බ සෝත ඥානේ තියෙන ඕනම කෙනෙකුට නැත්නම් අපි කියන දෙයියෝ දෙයියෝ කියලා කියන්නේ දෙයියෝ දන්නවා මේ මොකද්ද කියන්න හදන්නේ කියලා. ඒක නිසා අපි ඒ වෙලාවට ඇඳුම් ඇඳගෙන හිටියට හෙළුවෙන් වාගේ හිතේ තියෙන නරක එළියට පයින්නවා. ඒ නිසා සරුවචනාංශෙත් එක්ක යම් කිසි කෙනෙක් කතා කරනකොට සරුවචනාංශ මේ වචන වලට මත් වෙලා නතු වෙලා කතා කරන එක නෙවෙයි ඒක එන මූලාශ්‍රය උල්පත ප්‍රභවය උන්වහන්සේට දකින්න පුළුවන් මේ නිසා සරුවචනාංශය කතා කරනකොට උන්වහන්සේ කිරලමැල්ල කතා කරන්නේ උන්වහන්සේ සඳහන් කළා තියෙනවා ඒ බෝධිරාජ සූත්‍රයේදී මම කාට හරි වචනයක් කියන්න ඉසලා සච්චතෝ තේතතෝ අත්ත සංහිතෝ පියතෝ කියන කාරණා හතරට ගැලපෙනවා නම් විතරයි කතා කරන්න කියන. ඒක සත්‍ය ඇත්ත විශ්චිතයක් තමයි මම කතා කරන්නේ. එහෙම නැත්නම් ਸਰුවච්ච වචනෙට ගන්නෑ. තේතතෝ ඇත්ත විච්චිදේ වෙච්ච හැටියට මම කියන්නේ අතිශෝක්තියට දාන්නෙත් නෑ අව탁සිරු කරන්නෙත් නෑ. ඒ වගේම අත්ත් සංහිතෝ. ඒ දේ ඇහුවට පස්සේ අහන මනුස්සයාට ප්‍රෝජනයක් තියෙනවා. නිකාම නිකන් කට තිනවට කතා කරනවා නෙවෙයි. ඒ මනුස්සයාට ප්‍රෝජනයක් වෙන්න ඕනේ. ඒකේ මනුස්සයාට ප්‍රිය වෙන්නත් ඕනේ. වෙච්ච දෙයක් වෙන්න ඕනේ. වෙච්ච ප්‍රමාණයෙන් කියන්න ඕනේ. අතිශෝක්තියට දාන්න නැතුව. ඒ වගේම මේක අහන කෙනාට අර්ථයක් තියෙන්න ඕනේ. ඒ මනුස්සයාට ප්‍රිය වෙන්න ඕනේ. ඒක නිසා හොඳට බලන්න අපි දවසක් ඇතුළත කතා කරන දේවල් වල ඒ වගේ අපි වෙච්ච දෙයක් අතිශෝක්ති කරනකොට හෝ ඒ දේ යාට ප්‍රිය නැත්තම් යාට අර්ථයක් සපයන්නේ නැත්තම් සරුවචන සඳහන් කරලා තියෙන ඒ වචන මම කතා කරන්නේ නැහැ. එහෙනම් බැලුවොත් අපි සාමාන්‍ය Taman කතා කරන වචන දිහා බලලා කොච්චරක් ඇත්ත කතා කරනද කොච්චරක් වෙච්ච හැටියට කතා කරනවද කොච්චරක් අර්ථ සංහිතාවද නැත්නම් ආනකනට අර්ථයක් තියනවද කොච්චරක් යාට ප්‍රිය වෙනවද කියලා බැලුවොත් අපි කතා කරන ගොඩාක් දේවල් වැටෙන්නේ සම්පප්පලාපවලට. අර්ථයක් නැති වෙච්චි නැති නැත්නම් අතිශෝක්තියක් අරයා මෙහෙමලු මෙයා මෙහෙමලු කියලා අහපු දේවල් පරෝක්කාරයෙන් ලූ භාෂාවෙන් කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ වෙන්නේ කතා කරන කෙනාගෙත් විතක්ක විපහාරය කෙලසෙනවා. අහන එකනාගෙත් ඒ ඒ කෙලසිල්ල කෙලසෙනවා. ඉතින් එහෙම කෙනෙකුට කවදාකවත් ඔය පැවිද්දක ප්‍රයෝජනයක් ආරණ්‍යගත වීමක ප්‍රයෝජනයක් ගත්ත සීලයක ඉඳලා චිත්ත සමාධියක් ඒකෝදි භාවයක් ඇති කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා සරුවචන් ආංශයේ Taman කෙරෙහි පැවිදි වෙච්ච Taman උදෙසා මේ ශාසනයට ඇතුළු වෙච්ච හැම කෙනා කෙරෙහිම අනුකම්පාවෙන් පෙන්නනවා කොතන කරි වාදයක් විවාදයක් කලහයක් ඇති වෙලා තියෙනවා නම් ඒ කලහය කියන්නේ දුමක් ඒකේ ගින්න යට තියෙනවා. ඒ ගින්න තියෙන තාක්කල් දුම නගිනවා. අපි తాවකාලිකව යටපත් කරන්න ගියාට ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට හැබෑවටම ඕනේ නම් මම නිසා තව කෙනෙකුට වචනයකින් චිත්ත පීඩාවක් නොවේවා. ඒ නිසා කතා කිටිට යාම නිසා මට සංස්කාර රැස් නොවේවා. මට අලුතෙන් කෙලෙස ඇති නොවේවා කියලා දැනගන්න නම් එයාට යටසට්ටුවට ඉබිලා බලන්න ඕනේ. ඒ යටසට්ටුව තමයි සරුවචනන්සිය අද අපි ඉස්සරහින් තියාගත්ත පාඩේ පෙන්වන්නේ අද්දාතේ ආයස්මන්තෝ තයෝ ධම්මා පජහින්සු. ඒ විදිහට කලහ කරන වාද කරන එකිනෙකා කොනහ ගන්න බෙදී ගත කරන පිටසක් ඉන්නවනම් ඒ කට්ටිය ඒකාන්තයෙන්ම ಗುಣධර්ම තුනක් අයින් කරලා ඒගොල්ලන්ගේ හිතෙන් නික්කම්ම විතක් අයින් කරලා නික්මීමේ අදහසක් නැහැ ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ තියෙන්නේ එකතු කරගෙන තියෙන කාම විතක්ක. එයා හදන්නේ මේ කාම වස්තු නැත්නම් වස්තු කාමය දියුණු කරන අදහස. ඒකට කියනවා අත්ථට්ඨ ප්‍රඥා කියලා. Tamanට අර්ථ ශාස්ත්‍රය සකස් කරගන්න වචන. කීයක් හරි හම්බ කරා. අපි කියන්නේ රුපියල්. ඒ වචන වල තියෙන රුපියල් විතරයි. ඒකෙදී සරුවචන සඳහන් කරලා තියෙනවා භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේ එකග්ග විසාන කප්පෝ. යමෙක් අපි ඇසුරු කරනවා නම් යමෙක් අපි භජනය කරනවා නම් ඒ කාන්තෙම කුට්ටියක් කඩා ගන්න. භජନ୍ତି සේවନ୍ତି ච කාරණාත්තායේ අපිට කාරණාවකට ඇදුව කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා ඇසුරෙන් කිසිවක් අපේක්ෂා නොකරන කල්යාණ මිත්‍රය දුර්ලභයි. කෙනෙක් ඇසුරු කරලා එයාගෙන් මටත් එපා මම එයාට දෙන්නෙත් නෑ අපි දෙන්න දැක්කට හම්බෙලා කතා කරුවා මිසක්කා කිසිම යාගෙන් යටිවා දහසක් නැහැ. න්‍යාය පත්‍රයක් නැහැ මේ අසුරු කිරීමේ. අන්න ඒ විදිහේ කල්යාණ මිත්‍රෝ දුර්ලභයි ලෝකේ. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ අර්ථ ශාස්ත්‍රය තමයි හිතන්නේ. රුපියල් වලින් කල්පනා කරන්නේ. මේ මනුස්සයා හැමෝම රුපියල් කීයක් හම්බෙනවද? මේ මනුස්සයා හැමෝම රුපියල් කීයක් හම්බෙනවද? අත්තට පඤ්ඤා අසුචි කක්කා. එහෙම කල්පනා කරන මිනිස්සු කක්කා කියලා ලියලා තියෙනවා. අසුචි මනුස්සා උදේ ඉඳලා හැන්ද වෙනකන් කුට්ටිය කඩා ගන්න මඩිසෙලි තර කර ගන්න ඒකට අම්මා වික්කත් ප්‍රශ්නයක් නැහැ තාත්තා වික්කත් ප්‍රශ්නයක් නැහැ දුව දරුවා වෛශ්‍ය සේවයේ දුවත් ප්‍රශ්නයක් නැහැ ගාන හම්බ කරන එක විතරයි තියෙන්නේ මේ නිසා සරුවචන්ස කියනවා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කඟ වේනෙගේ තනි අඟ වගේ මම තනිව කැලේට යනවා ඒ තරමටම මේ ලෝකෙ පිරිහිලා තියෙනවා. ඒක ඒ තරම්ම ප්‍රසිද්ධ දෙයක්. මේ මේ මතු කරලා පෙන්වන එක විතරයි බුදුහාමුදුරෝ කරන්නේ අපේ සිංහලේ තියෙනවා පාරුව පදිනතුරු දියඹේ කැළඹිල්ල මාරුව බල බලා දියට කැරකිල්ල කාර්ය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල කාටරියටගේ දත උසලා නැහැ නේ මං මෙච්චර මේ සේවය කරන්නේ එහෙම කාර්ය කරන කම විතර නෙවෙයි කාර්ය කරනකොට පස්සෙත් එහෙම කරනවායි කියලා කවදාවත් නැහැ අපි යම් තැනකට ගිහිල්ලා ඒ මනුස්සයට වඳින්නේ පුදන්නේ ඔක්කොම කරන්නේ වැඩේ සිද්ධ වුණාට පස්සේ අනිත් පැත්ත හැරුණාට පස්සේ ආයේ කොහොමඩක්වත් මතක නැහැ. ඒ තරමට මේ අසුචි මනුස්සකම තියේදී අපි කොහොමද හිත හදාන්නේ? අපි කොහොමද මේ සම්මා සංකප්පයකට වැටෙන්නේ? කොහොමද අපි භාවනා මනසිකාරයක උදාසීන අරමුණකට හිත දාන්නේ? ඒ නිසා මේ කාර්ය කෙරණ තුරු කාගෙත් රැවටිල්ල කියන මේ ගැමි පදය අපි දැම්මොත් භාවනාවට කිසිම ලාභයක් නොලැබෙන මධ්‍යස්ථ ගණතුණුවක් තමයි අසුරක් තමයි තියෙන්නේ. මම දැන් මෙතන කිව්වා. ආනපානියත් එක්ක. ආනපාන හිටියා කියලා අපිට ලාභ හම් වෙන්නේ නැහැ, සත්කාර හම් වෙන්නේ නැහැ, සිලෝක හම් වෙන්නේ නැහැ, මොකුත් නැහැ. ඒ වෙනුවට අපිට ලස්සන රූප බලන්න හම්බුනොත් අන්න තණ්හාවට පෝර හම් වෙනවා. අන්න මාන්නයට පෝර හම් වෙනවා. අන්න මම රූප දැක්කා කියලා මම ආයිනක් හට ගන්නවා. ඒ නිසා අපේ හිත අනිවාර්යයෙන්ම නන්නත්තර වෙන්න බලනවා. අර උදාසීන අරමුණේ එහෙම නැත්නම් මේ රූප කර්මස්ථානේ ඉන්න එක ඒක නිකන් කිසිම රසයක් නැහැ. ඒක කිසිම උනන්දු කරන ගතියක් නැහැ. ඒ කිසිම ආශ කරන ගතියක් නැහැ. ඒකට ගියහම පාළු ගතියක්, මහා කම්මැලි ගතියක් එනවා. ඉතින් ඒකේ සියුම් මට්ටමේ බලනකොට ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. අපි මේ ආවේ මෙතෙන්ට ඇවිල්ලා හිත අලුත් කරගන්නවා සීලක පිහිටලා සුදු ඇඳගෙන බාපටයක් දාගෙන උපාසක උපාසිකාවන් වශයෙන් පිනීදලා අපි බලනවා මේ බුදුහාමුදුරුව පෙන්නපු විදියට කාමේසා කාම සංඥාව දුරුකරනද මේ රූප කර්මස්ථානයට ඔළුව දාන්න. එහෙම නැත්නම් ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා තමන්ගේ කයට හිත ගන්න. එහෙම නැත්නම් මේ ඉන්නවා මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැති බවට ලකුණ තමයි හුස්ම. මම ඉන්නවා කියන්නේ හුස්ම තියෙනවා. මට නිින්ද ගිහලා නැහැ කියලා කියන්නේ හුස්ම දාන්නවා. මට සිහි මූර්ජා වෙලා නැහැ. ඒක නිසා මට හුස්ම සිහිය පිටවන්න පුළුවන්. නමුත් මේකෙන් අර්ථ සිද්ධියක් සැලසෙන්නේ නැහැ. අපේ gedara dora කල්පනාවේ හැටියට ඒ නිසා අපේ හිත මේ කුඩල්ල කොටේ තිබ්බා වගේ මේ කුඩේ හිටින්නේ නැහැ. ඒ වෙනුවට අපි බලමු කවුරු හරි මේ කාම විතක්ක නිසායි මගේ හිත මේ පිට පෙරලෙන්නේ අපි මුළු පෞරුෂත්වයේම යොදලා මුළු සද්ධාම යොදලා මුළු වීරියම යොදලා මුළු සතියම යොදලා මේ නීරස වුණත් මේ අරමුණේම හිත පවත්තන්න නම් යට අවශ්‍ය වෙනවා නෙක්ඛම්ම විතක්කේ. නෙක්ඛම්ම කියන්නේ මේ ගිහි සැපෙන් නික්මීමේ අවශ්‍යතාවය. తాවකාලික හෝ ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ, දිවෙන් රස, කයෙන් පහස කියන මේවට කියනවා කාම ගුණ කියලා. මේක තමයි අපි සංසාරේ තිරසනු වශයෙන්, මිනිස්සු වශයෙන් මෙතෙක්කල් වඩාගෙන, දවත් තනාගෙන, හදාගෙන, වම්බ කරගෙන හිටියේ. නමුත් මේ සියලුම කාම ගුණ මරණයේදී අපිට අත්හරින්න වෙනවා. එතකොට මහ විශාල කම්පනයක් වෙන නිසා පීගාව ආත්මෙත් ගිලා ඒ වගේම කාමගුණ පිළිබඳ අපේක්ෂාවෙන් කොහේ හරි මෞකුසක පිරිසිදුනවා. ඉතින් ඒක දැනගෙන කව් වෙලා කවුරු හරි මේ කාමගුණයන් නැති ආශාවට පොහොර නොලැබෙන ආහාර නොලැබෙන මේ මධ්‍යස්ථ අරමුණක හිත දාන්න ගියාම යම්තාක් කාම විතක්ක තියෙනවා නම් ඒ තාක් නෙක්කම විතක්ක නැහැ. ඒ නිසා මේ මේ සා සංසාරේ පුරුදු කරන ආපු කාම විතක්ක රාශිය නෙක්කම විතක්කයකින් ප්‍රතිස්ථාපනය කරනවා කියන එක හිතා ගන්න බැරි තරම් බරපතල අභියෝගයක් කාම කාම භෝගී පුද්ගලයාට. ඉතින් ඒ නිසා සරුවචන් ආංශේ වැනි බරපතල හැබැයි වෙනසක් වෙනුවෙන් මතක් කරලා කියනවා එක චිත්තක්ෂණයක් හෝ හිත මම දැන් මෙතන කියන තැනට ගත්තනම් එයා මේ හටන චිත්තක්ෂණයකට දෙනවා. මම දැන් මෙතන ඉන්නවා බව දන්නවා මුළු හදින්ම එච්චරයි දන්නේ. ඒ කියන්නේ මම අතීතෙත් නෑ අනාගතෙත් නෑ වෙන තැනකත් නෑ වෙන කෙනෙක් ගැන හිතන්නෙත් නෑ මම දැන් මෙතන ඉන්නවයි කියලා. ඉතින් ඒක අපිට සාමාන්‍ය කීත හැකි මේ වගේ පිරිසක් දිහා බලලා ඕන කෙනෙකුට එතෙන් හිත ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ගත්ත හිත කොහොමද ආය කාම අරමුණකට යන්නේ නැතුව රූප බලන්න තියෙන ආසාවට යන්නේ නැතුව සද්ධාහන තියෙන ආසාවට යන්නේ නැතුව ගන්ධ රස පහස විදින ආසාවට යන්නේ නැතුව මේ රේල් පීල්ලක් උඩ ඇවිදින මිනිස්සෙක් පීල්ලෙන් වැටෙන්නේ නැතුව රේල් පීල්ලෙම ඇවිදින්නේ කොහොමද? කඹේක ඇවිදින මිනිස්සෙක් වැටෙන්නේ නැතුව කඹේ ඇවිදින්නේ කොහොමද? තනියේ දණ්ඩක යන මිනිස්සෙක් වැටෙන්නේ නැතුව තනියේ දණ්ඩ යන්නේ කොහොමද? මේ කාම විතක්ක වෙනුවට නෙක්ඛම්ම විතක්කයක් පවත්න්නේ කොහොමද කියලා බැලුවොත් ඒක අමුතු භාෂාවකට දාන්න වෙනවා. අපිට මේ කාම විතක්කේ ඉඳලා නෙක්ඛම්ම විතක්කේට යන්න බහුවචනෙන් හෝ සමූහයක් වශයෙන් කොහොමඩක්වත්ම කරන්න බෑ. තව කෙනෙක් කඳ ගහගෙන යම්මචන් අපි දෙන්නම නෙකම්ම විතක්කට කියලා යන්න බෑ. දෙන්න වෙච්ච ගමන් අවුලයි. මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ පුද්ගලෙක් ඒක තනි පුද්ගලයෙක්. ඒක පුදුමාකාර ආධ්‍යාත්මික ලක්ෂණයක් තමයි නෙක්කම්ම විතක්කට යනකොට මේ තනි කෙනෙක් වෙනවා. මේක කාමභෝගී පුද්ගලයාට දැනෙන්නේ කොටු වෙනවා වාගේ, තනි වෙනවා වගේ, පාළු වෙනවා වගේ. Taman රහෙන් වැටුණා වාගේ දැනෙනවා. ඒක හොඳම ලකුණක් දැන් එක්කම විතක්කට ගිහිල්ලා. නමුත් බණන අහපු එක්කනා කමඨාන් සුද්ධ කරන දිකන් කියනවා භාවනා කරනකොට මට හරි පාළුවක් දැනෙනවා. භාවනා කරනකොට මට තනිකමක් දැනෙනවා. භාවනා කරනකොට මට දිශා මාරුණා වගේ තේරෙනවා. සැකයක් පහළ වෙනවා. ඒ නිසා ආයෙසරයක් ඇස් දෙක අරලා බලනවා මේ ඇහැට රූපයක් පෙන්නපු ගමන් ටක් ගාලා ආයෙ පුරුදු කාමේ එනවා හිතට. ආයෙ පුරුදු සද්දයක් ඇහිච්ච ගමන් පුරුදු කාමයේ හිතට ආපු ගමන් ආයෙ අපිට gedara ගියා වාගේ කක්ක කොඩේ ටිකක කක්ක පණුවෙක් වාගේ සැපක් දැනෙනවා. අසුචි පණුවට අසුචියට ගිය ගමන් සැපක් දැනෙනවා. කරවිල කනේ කාට කරවිල කන පණුවට කරවිලට දාපුවා ඌට තිත්තක් දැනෙන්නේ නැහැ. ඌට දෙන්නේ කැම ටිකක් හම්බුණා වගේ. ඒ නිසා අපේ හිතට නෙක්කම්ම විතක්කේ තියලා නෙක්කම්ම විතක්කේ වටිනාකම් පෙන්ලා දුන්නට එයා කොයි වෙලාවේ කාම විතක්කට යන්නද කියන එකේ කිසිම පැකිලීමක් නැහැ. හම්බ වෙච්ච ඉක්මනටම කාම විතක්කට යන්න මේ විදිහට ජීවිතේ දිහා යම් කෙනෙක් බැලුවොත් එයාට තේරෙයි අපි කොච්චර අසරණද අනාථද අපට මේක පාලනය කරගන්න බැරි තත්ත්වයක්ද තියෙන්නේ කියලා ඒකත් යෝගාවචරය හිතන්නේ තමන්ගේ පෞරුෂත්වයට වෙච්ච හානියක් වගේ. ඉස්ලාම හිතනවා කාම විතක්කේ අතහැරලා නෙක්ඛම් විතක්කට ගිගම දැන පාළු ගතිය, තනි ගතිය, කම්මැලි ගතිය. ඒක දකිනකොටම එක්කෝ සෙත් කවි කියන්න හිතෙනවා, පිරිත් කියව ගන්න හිතෙනවා. එහෙම නැත්නම් ඇද්ද කැරලා අත ගාලා බලන්න හිතෙනවා. මේ මොනවත් නැති වෙලා නැහැ කියලා. දෙක යම් වෙලාවක අහිතාගත්තොත් මේකට යන්න පුළුවන් ගියාට මගේ හිත සාකල්යෙම මේකට විරුද්ධ වැඩ කරනවා. හිත තන්නේ කර ෂට මායාවේ වංචනික ක්‍රම වලින් ආයෙ ගෙනල්ලා අර පරණ පුරුදු කක්කාවට දාන්න හදනවා. ඒ අතින් බලනකොට මම කොච්චර අසරණද කොච්චර අනාථද කියලා බැලුවොත් සමහර වෙලාවට මුළු භාවනා ජීවිතේ මත ඇහැරලා දාලා යන්න හිතෙනවා. නමුත් කොහෙද වැටෙන්නේ? ගිහිල්ලා ආයෙ කබලෙල්ලිපට තමයි වැටෙන්නේ. ඒක නිසා පුළුවන්කම හරි තප්පරයකට හෝ චිත්තක්ෂණයකට හෝ මේ මම දැන් මෙතෙන්ද ගන්න පුළුවන්කම අරගෙන නැවත නැවතත් නැවත නැවතත් එහිම හිත එහෙම නැත්නම් මේ නෙක්ඛම විතක්කයේම හිත පවත්න්න පුළුවන් ශක්තිය ඇතිකරන භාවනා ගුරුවරු නැත්නම් පසු කාලීන ආචාර්යවරු මේ විතක්ක කියන චෛතසිකය අපිට උගන්ලා තියෙනවා. විතක්කේ කියලා කියන්නේ මෙනෙහි කිරීම. අපි දන්නවා හිත මෙනෙහි කිරීමකින් තොරව මෙහෙවීමේ තොරව තිබ්බොත් ඒක පිස්සුවන්චි රිලෙවෙක් වගේ අත්ෙන් අතට පයින්නවා කිසිම න්‍යාය පත්‍රයක් නැහැ කිසිම චාරයක් නැහැ කිසිම විදිහට හිතන්නවත් බෑ. අපි ඒ වෙනුවට කියනවා ඔබ පැන්නොත් අල්ලන්නේ කෙලේශා. ඉන්සන් නික්ලේශී තනක් මම ඔබට යෝජනා කරනවා. මම දැන් මෙතන ඉන්නවා කියන එක නික්ලේශී තනක්. ආස්වාද ප්‍රසවාසයේ වෙනකොටම හිතන එකක් නෙවෙයි වෙනකොටම බලන එක නික්ලේශී තනක්. ඔබ පුළුවන් තරම් උත්සාහ කරපන් මේ පිරිසිදු තණ්ඩ වෙලා ඉන්න කියලා. ඒකට තිබ්බ පමණිට කැමැති වෙච්ච පමණට හිත හිටින්නේ හිත පනිනවා පිට. මෙන්න මේ පයින් බව දන්නවනම් ඒක යෝගාවචරයේ දුර්ලභමක් නෙවෙයි ඒක බෝධිපාක්ෂික ධර්මයක්. මගේ හිතට යන්න පුළුවන් පිරිසුදු තැනක් තියෙනවා. තිබ්බට හිටින්නේ නැහැ. ඒක පනිනවා. ඒක මගේ දුර්ලභමක් නෙවෙයි මේ පරිණාමය හරහා එහෙම නැත්නම් සංසාරේ පුරාට එකතු කර කර්ම නිසා මේක පිටපනිනවා මම මේකට නැවත නැවතත් උත්සාහ කරන්න ඕනේ කියලා. හිත යෙදුවොත් තමන්ට තේරෙයි ඒ සඳහා කළ හැකි උපක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පරියංකේදී නම් මේ සටන දෙන්නේ ඒ ආස්වාසි ආස්වාසි කියලා මෙනෙහි කිරීම ප්‍රසවාසි ප්‍රසවාසි කියලා මෙනෙහි කිරීම ඒකට මානසිකාරය කියනවා විතක්ක චෛතසිකය කියලා කියනවා. ඒක නිසා අපි භාවනාවේදී මේ විතක්කේ පාවිච්චි කරනවා පාලනයකින් තොරනම් විතක්ක මිච්ඡා විතක්ක පාලනයකින් දන්න උද්දාසීන අරමුණකට නම් හිත මෙහෙවන්නේ ඒකට කියනවා සම්මා විතක්ක කියලා. මේක කිසිම මේ පාඩමක කිසිම විශ්වවිද්‍යාලයක කිසිම අභ්‍යාසයක උගන්වන දෙයක් නෙවෙයි. නමුත් භාවනා ජීවිතේ අයන්නවා. අපි වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියලා හිත අරගන්නවා. එහෙම නැත්නම් ඒකට හිත විතක්කේ යොදනවා. ඊට පස්සේ ගත්ත හිත, Tamange කයට ගත්ත හිත, කයේ පවතින බවට ආස්වාසයක් වෙනකොට ආස්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයක් වෙනකොට ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කිරීම නිසා ඒක පිට පිටපණින්න තියෙන අවස්ථාව අඩු වෙනවා කියන එක විශාල සරුවචනාංශිකේ සොයා ගැනීමක් අද තියෙන විද්‍යානුකූල සොයා ගැනීම වලම විශාල සොයා ගැනීම තමයි naming and taming කියලා කියනවා. නම් කරන්න පුළුවන් නම් මට ආස්වාසය කියලා නම් කරන්න පුළුවන් නම් ආස්වාසය එනකොට ආස්වාසය මට නතු වෙන ගතියක් තියෙනවා. මට කීකරු වෙන ගතියක් තියෙනවා. මට මේච්චල් වෙන ගතියක් තියෙනවා. මට ආම්බාම් වෙන ගතියක් තියෙනවා. නම කියන්නේ නැතුව ඉන්නවට වඩා. ඒ වගේම ප්‍රස්වාසය එනකොට ප්‍රස්වාසය කියලා නම කියන්න පුළුවන් නම් ඒක නතු වෙන ගතියක්, මේචල් වෙන ගතියක්, කීකරු වෙන ගතියක් තියෙනවා. ඒක පෙන්වීම සඳහා ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ Power of Mindfulness කියන පොත සිංහලට දාලා තිනවා සිහියේ බල මහිමේ නැත්තම් සත්‍යමත් භවයේ බලය කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ යකදුරුකම් කරන මිනිස්සුયો එහෙම නැත්තම් වෙජ්ජම් කරන මිනිස්සුયો යක්කුන්ට අඬ ගහලා හරියට යකාගේ නම කියලා කියන්න පුළුවන් නම් ඒ යකා නතු කරගන්න පුළුවන් කියලා. තමන් වෙත පැමිණෙන යකා එනකොට එයාට නම කියලා කතා කරපු ගමන් එයා බයයිලු. වැරදි නමක් කියපු ගමන් කිපෙනවා. ඒක හරියට මේ පන්තියක නංගන ගහනකොට හරියට නම කතා කරනකොට ඒ ළමයා අත උස්සනවා. එතකොට දන්නවා අහවලාද පන්තියට ඇවිල්ලා තියෙනවා කියලා. වෙන කෙනෙකුට අත ඉස්සුවොත් එහෙම වෙන වෙන කෙනෙක්ගේ නමකට වෙන කෙනෙක් අත ඉස්සුවොත් පන්ති ටීචර් දන්නවා දඬුවම් ලැබිය හැටි වරදක්. ඒ නිසා නම කියනකොට දැන් ඔය ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ ඒ දේවානම් පීතිස රජුරෝ යනකොට තිස්ස තිස්ස කියලා නම් කතා කරා. කතා කරපුවාන් හෙල්ලුම් කාලේ හිටිය කවුද කො මේ රජේ මට නම කියලා කතා කරන්න පුළුවන් කෙනෙක් කියන්නේ. රජුරවන්ට කවදාකවත් නම කියලා කතා කරන්න බෑ කරපු ගමන් රජුරන්ගේ උපහ කේන්තියට ලක් වෙනවා. කන්ද දිහා බලනකොට ශ්‍රමණ රූපයක්. ඊට පස්සේ කිව්වා මේ ජම්බු දීපා ඉදාගතා. තමේ වනුකම්පාය. උඹට අනුකම්පාවෙන් දඹදිවේ ඉඳලා මං ආවේ කියලා ඒ රජුරන්ගේ නම කියලා කතා කරනකොටම රජුරන්ට ආයේ පිටපැනිලා මොකුත් නැහැ. ඒ නිසා නම කියලා කතා කිරීමේදී මේ නතු වෙන ගතිය අපි එදිනදා ජීවිතයේ දන්න සත්‍යයක්. නමුත් මේ භාවනාවට යොදාගන්නේ සම්මා විතක්ක ක්‍රමයට. ආස්වාසය එනකොට ආස්වාසය කියලා නම් කරනවා. ප්‍රස්වාසය එනකොට ප්‍රස්වාසය කියලා නම් කරනවා. අපි හිතමු මෙහෙමත් කරත හැකි එක. ඒක සූචීචී අවස්ථාවක්. අපි ආස්වාද ප්‍රස්වාසය කරන්න කියලා වාඩි වෙනවා හිතමු. නැත්තම් කයේ හිත තියාගෙනට වාඩි වෙනවයි කියලා. ඉන්නකොට ආස්වාද ප්‍රස්වාස කරගෙන ඉන්නකොට කොහෙදෝ නැති හිතවිල්ලක් එන්න පටන් ගන්නවා. එකම එනවා. ඒ හිතවිල්ලම එනවා. ඒක තමයි තේරෙනවා මේක මහා කරදරයක්, කංකරච්චලයක්. ආස්වාද ප්‍රස්වාස ගන්න බෑ. මෙයා ගෙට කඩාවදිනවා. එතකොට මේ හිතවිල්ල මේචල් කරන්නක් තියෙන වැඩේ තමයි හිතවිල්ලක් හිතවිල්ලක් හිතවිල්ලක් හිතවිල්ලක් කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් හිත පිට ගියා හිත පිට ගියා කියලා මෙනෙහි කරනවා. එතකොට මේ අමෝරාවෙන් ගෙට කඩාවදින්න හදිට මේ හිතවිල්ල මගාරවන්න හිතපු ගමන් එයා බලවත් වෙනවා. එයාට කරන්න තියෙන නම කියලා කතා කරන එක විතරයි. යම් වෙලාවක තමන් භාවනා කරගෙන ඉන්නකොට ආනාපානෙ යටපත් කරගෙන ڇප්ප කරගෙන හිතවිල්ලක් එනවනම් සක්පනේ දුනත් ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවෙදී Tamanට කරන්න තියෙන වැඩේ මම ඉඳගත්තේ නම් මූල කර්මත්තානෙත් එක්ක ඉන්න. දැන් හිතවිල්ලක් එන්නේ ඒ වෙලාවට හොඳම වැඩේ තමයි හිතවිල්ලට වෛර කරන්නත් එපා. උදල උදුරලා ගන්න ආනපනේ ගන්නත් බෑ. සක්මන් කරනවා සක්මන ගන්නත් බෑ. හිතවිල්ල නම් එන්නේ තමයි හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනකොට ඒකට කෙලින්ම මූණ දීමක් සිද්ධ වෙනවා. මූණ දීපු ගමන් හිතවිල්ලෙන් ඉගෙන ගන්න තියෙන ධර්ම කොටස් තමන්ට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ආනපන නැති වුණාට සතිය පිහිටනවා. හිත හිතවිල්ල අරමුණු කරගන්න. ඒත් ලාභයක්. මේක සාධ්‍යයක් වෙන්න පුළුවන්. මේක වේදනාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කෙලින්ම මූණ දෙන ගතියෙන් ලැබෙන මේ ආනිසංසේ දන්නේ වීර පුද්ගලයෝ විතරයි. කොන්දපයින් නැති කට්ටිය බයක් කෙනකොටම දුවනවා. දුවනකොට යකා එලවෙලව ගන්නවා. ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන්කමක් තියෙනවනේ. ඒක සරුවචනන්දගේ ප්‍රධාන ඉගැන්නිල්ලක්. ඒක තමයි මේ විතක්යෙන් අපි කරන්නේ. ඒක පිළිබඳව කතා කරනකොට අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මේ මේක ඔප්නම් වණ්ඩ කතා කරලා කියනවා බටේර ජාතික නැත්නම් සුද්දෙක් ඉන්දියාවට ඇවිල්ලා එයා කූඩාරම් ගහගෙන කැලේට වෙලා වනසතුන්ගේ ස්වභාවික හැසිරීම බල බල ඉන්නකොට සුවිශේෂී අවස්ථාවක් දැකලා තිනවා සිංහයෙකු සහ අලියෙක් අතර සටන. අපි දන්නවා ළමා කතාවල සමහර පොත්වල කියනවා අලියා කැලේ රජා කියලා. සමහර පොත්වල කියනවා සිංහයා කැලේ රජයි කියලා. අපි දන්නේ කවුද කියලා. ඉතින් මේ මනුස්සයරත් මේ සැකේ නිසා මෙයා බලාහන් ඉඳලා තිනවා. බලාහන් ඉන්නකොට එයා දැක්කලු යම්තාක් අලියා සිංහයාට මුහුණ දාගෙන ඉන්න තාක්කල් අලියාගේ හොඬේ වාසියට හිටිනවා. සිංහයා බලන්නේ අලියාගේ පිටිපස්සෙන් ඇවිල්ලා කොන්දර කොට වෙන්න. කොන්දර කෙඩ වෙච්ච ගමන් අපි දන්න විදිහට සිංහයාගේ කුඹස්තලේ පලන. සිංහයා බලන්නේ අලියා මඟ අරලා පිටිපස්සට යන. අලියා බලන්නේ එනේන තැන මුහුණ දාන්න. මොකද Tamange ඉස්සරහා තියෙන හොඬේ බොහෝම සුකනම්යයි, කර්මන්‍යයි. අලියාට සිංහයන් නටන්න බෑ. ඒ නිසා අලියා කරන්නේ බොහොම බරපතල ඇඟක් සහිතව සිංහයා නටනකොට නටන රටන දිහාට මුහුණ දෙන එක විතරයි. මුහුණ දෙන තාක්කල් අලියා දිනුවා. යම් වෙලාවක සිංහයාගේ යොහුසුළු සටනෙන් කොහොම හරි කරලා අලියගේ පිටිපස්සට ගියොත් අලිය පරාදයි. ඒක නිසා අපිට එන කෙලේශයක් වේවා. නැත්තම් අප කෙරෙහි ඉදිරිපත් වෙච්ච මූල කර්මස්ථානයේ වේවා දෙකම නතු කර ගන්න ඕනේ නං. දෙකම මේචල් කර ගන්න ඕන නම් ආම්බම් කර ගන්න ඕන නම් අපි මේ මේ සංකල්පයේ තමයි ඒකට විතක්ක කියලා කියනවා. විතක්කේ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක දන්නේ නැත්නම් අපි එන්නේ ඉස්සෙල්ලා කලබල වෙලා දුවලා අනේ භාවනා කරන්න හම්බුනේ නැහැ මට හිතවිල්ලක් ආවා. අනේ භාවනා කරන්න හම්බුණා මට සද්දාවා. භාවනා කරන්න හම්බුණා මට වේදනාවක් ආවයි කියලා විතක්කේ පාවිච්චි කරන්න දන්නේ නැත්නම් මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ ඉතින් හිත නරක කරගෙන දමල ගහලා යනවා. ඒක නිසා විතක්කේ දෙවිදිහකට පාවිච්චි කරත හැකි තමගේ මූල කර්මස්ථානීය වඩ වඩාත් සුහද කරගන්න ඕන නම් මූල කර්මස්ථානේ තව තව හාද කරගන්න ඕනේ නම් මූල කර්මස්ථානේට හොඳටම මූණට මූණ දාලා තියාගන්න ඕනේ නම් අතිරේක ලාභයක් තමයි ඒක නම කියලා කතා කරන්නේ. ආස්වාසයට ආස්වාසි කියලා කතා කරන්නේ. ප්‍රස්වාසයට ප්‍රස්වාසි කියලා කතා කරන්නේ. වම තියෙනකොට වමෙන් හිත පිට යන ගතියක් තියෙනවා වම කියලා මෙනෙහි කරන්න. දකුණ තියෙනකොට දකුණ කියලා මෙනෙහි කරන්න. මෙන්න මේ මෙනෙහි කිරීමේ යන්ත්‍රය හරහා මේ නන්නත්තර වෙන හිත යම් පෙතක් දිගේ යම් මාර්ගයක් දිගේ ගෙන යන්න පුළුවන්කමට කියනවා පත මානසිකාරය කියලා. පත මනසිකාරය ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. තමන්ට ඕනේ කෙලෙස් නැති නික්ලේශී මධ්‍යස්ථ අනමුණක් දිගේ හිත දිගට පවත්තන්න ඕන නම් ඒ පතයේම හිත ගෙනියන්න ඕන නම් කරන්න තියෙන්නේ ඒක නම් කර කර මෙනෙහි කර කර ඒක තැනිතන සමාදම් කර කර ආස්වාසයක් ප්‍රස්වාසයක් ආස්වාසයක් ප්‍රස්වාසයක් මල් මාලයකට මලක් අමුණනවා වගේ එනේන ආස්වාසේ එනේන ප්‍රස්වාසේ අමුණගෙන ගියොත් ඒකට කියනවා පතමනසිකාරය කියලා එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය කියලා මේක ටික වේලාවක් කරගෙන ගියොත් ඒ කිනාට තේරෙනවා මේක හරියට දැනගෙන මේ නීරස වුණත් ආස නැති වුණත් අරමුණේ හිත තියාගත්තොත් මම නික්කම සංකල්පයට වැටෙනවා කාම සංකල්පෙන් බේරෙනවයි කියලා දන්නකම තා අවශ්‍යතාවයේ තියෙනවනේ මේ මෙනෙහි කිරීම කරනකොට කරනකොට Tamanට ඒකේ ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගන්නවා. මුලදී තාමත්ම හිමීට මේක සිද්ධ වෙන්නේ. අපි දන්නේ නැති නිසා. නමුත් කරගෙන කරගෙන ගියොත් කිසිම කෙනෙකුට කවමදාකවත් ප්‍රතිඵල නොදී අරින්නේ මේ නිසා මේ හරියටම අරමුණකට හිත දැමීමේ අවශ්‍ය කරන අරමුණේ නම කතා කිරීමෙන් මානසිකාරයෙන් මෙනෙහි කිරීමෙන් විතක්කයෙන් මේ කරන්න පුළුවන් ගතිය නිසා ඉංග්‍රීසි පොතක් ලියලා තිනේ සෝලේ ලෙරිස් කියලා එයා කියලා තියෙන සමති විදර්ශනා කියන පොත ඉංග්‍රීසියෙන් ලියලා තියෙන මේක තමයි කියලා තියෙනවා මේ අවුරුදු 40ක් ඇතුළත බටහිර ලෝකයට බුද්ධ ආගම යන්න ප්‍රධානම හේතුව. හරියටම මහසි සයිඩෝ කියලා දීලා තියෙනවා අරමුණක හිත පවත්තන්න ඕන නම් මෙනෙහි කරපන් කියලා. මෙනෙහි කිරීම දන්නවනම් ඒක මිච්ඡර නන්නත්තර හිතක් තියෙන මේ පිස්සු ඇදිච්ච රිලෙවෙග්ගේ හිතක් තියෙන මේ හිත කීකරු ආම්බාම් කරගන්න ඕනේ නම් මධ්‍යස්ථ අරමුණක් අඳුනලා දීලා ආනපානෙ හරි ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි වම දකුණ හරි ඒකම මෙනෙහි කිරීම හරහා විතක්කේ ඉදීම හරහා මේකත් එක්ක හාද කරන්න පුළුවන් මේ දෙකත් අතර සම්බන්ධයක් ඇති කරන්න පුළුවන් කරන්න කරන්න තමන්න තේරෙනවා ඒ කොච්චර හිතනන්නත්තර වෙලා තිබුණත් මේක අවංකව උත්සාහ කළොත් කොච්චර අවුල්පාසු තැනක ඉඳලා පටන් ගත්තත් ක්‍රමයෙන් හිත ටික ටික ටික ටික අරමුණට යොදා ගන්න පුළුවන් ගතියක් එනවා ඉතින් මේක තමයි ඇත්තටම කියනනම් අපේ මේ මේ වචනය පිළිබඳව අඩියෙම්ම අපි හික්මෙන තැන. අපිට කවදාකවත් හිතෙන්නේ මේ කතා කරන වචනේ සහ මෙනෙහි කිරීම අතර කිසිම සම්බන්ධයක් තියෙනවා කියලා. පේන්නේ මේ දෙක අහසට පොළොව වගේ දෙකක් කියලා. තම සර්වඥ සදාකතුනා සම්මා සංකප්ප සම්මා වාචා. මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා. ඒක නිසා අපට අවශ්‍ය නම් අපේ කතාවේ ඉස්සරහට ධම්මීවා කතා අදියෝවා තුන්නී භාවෝ කියලා සර්වචාන්සේ සඳහන් කරලා තියෙනවනේ යෝගාවචර එකතු වෙච්චාම කරනවා ධර්ම කතාවක් කරපන් නැත්තම් නිස්සද්දවයන් කියලා. ඒ වෙනුවට අපි කරන්නේ මොකද්ද පොඩ්ඩ එහෙම වෙනකන් ඉඳලා මොනවා හරි කුණු කන්දලයක් පටලවාගෙන ළඟ ඉන්න මිනිහත් ඉවරයි තමනුත් ඉවරයි බලන ඉන්න මනුස්සයත් ඉවරයි. ඉතින් හිතනවා මේ මොනවද කතා කරපුවාම මොකද්ද ඔගේ අකුසලයක් ඈ අපිට විතරනේ කතා කරන්න පුළුවන්. තිරිසනුන්ට කතා කරන්න බෑනේ. ඉතින් ඒ නිසා පුළුවන් වෙච්ච වෙලාවෙ මේ කතා කරලා ඉවන්න එපා. මැරෙන්න ඉස්සෙල්ලා කියන්න තියෙන ටික කියන්න එපා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බලනවා SMS එකක් ගහලා හරි කමන්නේ. සෙල්ෆෝන් කෝල්ලක් දීලා හරි කමන්නේ. කියන්න ඕන ටික කියලා දාන්න. අන්තිමට වෙන්නේ මොකද්ද? අර කක්ක ගොඩක් අවුස්සලා පාරට දැම්මා වගේ. හතරමං හන්දියකට දැම්මා වගේ හැම තැනම ගඳ ගන්න පටන් ගන්නවා. ඒ වෙනුවට මේ මේක වචන කතා කරනවා වෙනුවට මේ අරමුණකට විතක්කේ යොදන්න ගියාම විතක්ක ඊගාට ਵਿਚාර ශක්තියත් එක්ක ඊට පස්සේ යාගේ මූලිකම මේ හැදියාවක සදාචාරයක ලකුණක් එනවා. ඒක කොච්චර ගැඹුරුද කියනවනම්. ඒක සරුවච්චන් වහන්සේම ප්‍රකාශ කරලා තියෙනවා. සරුවච්චන් වහන්සේ බුදු වෙන්න ඉස්සර වෙලා මහබෝසතාණන් වහන්සේ නමක් විදිහට নানা ප්‍රකාර ජාතකහරහා චරිතහරහා තිරිසන් මනුස්ස ආත්ම හරහා ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේ අතින් හැම අකුසලයක්ම සිද්ධ වෙලා තියෙනවා ඒ ජාතක කතාවලදී. නම කවදාකවත් බොරුවක් කියලා නැතිව. කවම කවදාකවත් එකම ජාතකයේදීවත් බොරුවක් කියපු නැති නිසා උන්වහන්සේ අද්විච්ච වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා කියලා. ගැරණිගේ ගැරණිගේ වගේ කබරයන් වගේ බුදුහාමරණ දිව දෙකක් නැහැ. වචනයක් කිව්වොත් ඕනම කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකුත් පිළිගන්නවා දෙයියොත් පිළිගන්නවා බ්‍රහ්මත් පිළිගන්නවා මොකද සංසාරේ පුරාවට බොරුවක් කියලා නැහැ වචන වචනේ පිළිබඳ ඒ තරම් වග වෙලා තියෙනවා ඒ නිසා සරුවචන් වහන්සේ වචනයක් කතා කළොත් ඇතෙක් උනත් කීකරු වෙනවා මත් ඇතෙක් පවා කීකරු කරනවා ගහක් කොලක් පවා හොල්ලන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඉතින් අපි මේ කතා කරන්න පුළුවන් වෙච්ච සත්තු විදිහට මේ මිනිස්සයා මේක පාවිච්චි කරන්න දන්නේ නැති නිසා දවසකට අපි අහන දේවල් වලින් සහ කතා කරන දේවල් වලින් පුදුමාකාර අකුසල රාශියක් රැස් කරනවා. ඒ නිසා අපිට හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, හිතා ගන්න පුළුවන් අපි එක පැයක් කතා නොකර පර්යංකයක ඉන්නවා කිව්වම පුදුමාකාර පිනක්. කතා නැගිටපු ගමන් කතා කරනවනේ. පර්යංකික පැයක් කතා නොකර ඉන්නවයි කිව්වහම ඒ වෙලාවේ පිරිසුදුව සීල පිරිසුදුවක් තියෙන. වචනේ වචනේ වෙන එකක් නෙවෙයි. මේකම ලොකු දෙයක්. ඇත්තටම කියනවා නම් ඒක කාමභෝගියෙකුට පෙන්වන්න බෑ. ඒ නිසා අපිට ගෙවල් දොරවල භාවනා කරන්න දෙන්නේ නැහැ. ඉඳගෙන බලාගෙන හිටියොත් ගෙදර මිනිස්සුන්ට හිතෙන්නේ ඒ කට්ටියට විරුද්ධව හටම් කරනවා කියලා. ඒ කට්ටියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා. ගෙදරත් එක තරහ වෙලයි කියලා. නේ අපේ හිත බේරගන්න අපේ හිත බේරගන්න පැත්තකට වෙන්නේ. ඒකයි අපි මෙච්චර අමාරුවෙන් භාවනා මධ්‍යස්ථාන වල එන්නේ. මේකේ ඉතින් කතානකට හිටියට කවුරුත් මොකුත් කියන්නේ නැහනේ, ගල් ගහන්නේ නැහනේ. gediritu ගල් ගහන. කතානකට හිටියොත් ඒ කටියට පේන්නේ ඒක අනුන්ට කරන කෙනහිල්ලක් වගේ. ඒ මොකද අපි මෙතෙක් කල් උන්දලාට කොනහලා තියෙනවා කතා කරලා. නිසා අපිට එක වාර නතර කරලා අපි කතානකට හිටියට හරියන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේකෙදි පෙන්වන්න හදන්නේ ඔබ කාම සංකල්පනා සහිතව නම් ඉන්නේ කතා නොකර හිටියත් ඔබ කට ඇරපු ගමන් ඕක තමයි කලහ විවාද තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ නෙක්කම විතක්කේ නම් ඉන්නේ. මේ දේෙන් අතහරින විතක්කේ නම් ඔබ කතා කරාට කවදාකවත් කාටවත් පටලවිල්ලක් වෙන්නේ නැහැ. ධර්ම කතාවක් වෙනවා. සාමයේ පිළිබඳ යන කතාවක් වෙනවා. ඒක නිසා මේ දෙක මැද කියන්නේ ධර්ම කතාවක් එහෙම නැත්නම් නෙකම විතක්කයකට හටගත්ත කතාවක් කතා කරනවා අනික් කාම විතක්කණව කතා නොකර ඉන්නවා. ඒ දෙක අතරමැද තමයි මධ්‍යස්ථ අරමුණක හිත පැවැත්වීම කියන මේ ප්‍රතිපදාව වැටලා ඒ ප්‍රතිපදාව යනවා නම් ඉස්සරහට ඉස්සලා ඉස්සලා තේරෙන්නේ නැතුනට Tamanට තේරෙන්න පටන් අර ගන්නවා මේ සම්මා සංකප්ප හරියන්න හරියන්න හරියන්න මිච්ඡා වාචා අයින් වෙලා සම්මා වාචා එන්න පටන් ගන්නවා ඒක Tamanට හොඳට දැක ගන්න පුළුවන් භාවනා කරගෙන යනකොට කරනවා නම් කතා ධාර්මිකව අදාළ කතාවක් කරනවා එහෙම නැත්නම් පුළුවන් තරම් නිස්සද්ද වෙනවා. මේක හරිම අමාරුයි මේ ජනමාධ්‍ය ගැන බටහිර ලෝකෙ ගැන ලෝකයේ අද තියෙන IT ටෙක්නොලොජිත් එක බලනකොට සම්පූර්ණ හුරස් කපනවා. අද තියෙන මේ තොරතුරු තාක්ෂණය. පුළුවන් තරම් තොරතුරු කතා කරන එකයි තියෙන්නේ. ඒ කතා කරන හැම කෙනාගේම ඔළුව තිබුණට වඩා අවුල් වෙලා තියෙනවා. ඒ නිසා අපි කාම විතක්කේ වෙනුවට නෙක්ඛම විතක්කයක්, නික්මීමේ විතක්කයක් ප්‍රතිස්ථාපනය කරනවා කියන එක දීර්ඝ කාලීව වෙනවා මහා මේරු පර්වතයේ පෙරලනවා වගේ. නමුත් එක චිත්තක්ෂණයකට නම් බොහෝම ලේසියෙන් කරත හැකියි. කාම විතක්කේ දුවන හිත නෙක්ඛම්ම විතක්කේට තියෙනවයි කියලා කියන්නේ මේ මම දැන් මෙතන කියන තැනට ගන්න එකයි. නැත්තම් ආස්වාස ප්‍රසවාස කියලා අස්පනා අපිට සිදුවෙන දෙයට හිත ගන්න එකයි. එහෙම නැත්තම් වම දකුණ කියලා ඇවිදිනකොට මේ වම මේ දකුණ කියලා ගන්න එකයි. අපි ඒක කළත් ඒක සාර්ථක වුණත් මේකෙ මෙච්චර විශාල කාම විතක්ක ප්‍රමාණයක් කැපෙන බව අපි දන්නේ අපි හිතන්නේ ඕක මොකක්ද? හුස්ම දිහා බලන් හිටියට මොකක්ද හම්බෙන්නේ? පින. නිකම්ම නිකන් හුලන්නේ. ඒක නිසා ඇති වැඩක් නැහැ කියලා හිතනවා. නමුත් එහෙම නොවුනා නම් වෙන්න තියෙන විශාල අකුසල රාශියක් නොවීමේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගන්නාති පදහති. නෝපන් අකුසල් රාශියක් නොයිපද වීම සඳහා මම කුසල ඡන්දයක් පහල කරගන්නවා මම නික්ලේශී අරමුණක හිත උල උලා ධානයි. මෙනෙහි කර කර ධානයි. මුණට මුණ දාලා ධානයිනවා. ධානයෙන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට එනෙක්කම විතක්කේ තේරෙන්න තේරෙන්න පාළු ගතියක් එනවා. පාළුව කියලා නෙවෙයි යෝගාවචරයකට කියන්නේ හුදේකලාව කියලා. අසත්පුරුෂයකට පාළුව කියනවා, කම්මැලිකම කියනවා, නීරසකම කියනවා, තනිකම කියලා කියනවා. යෝගාවචරයට බුදුහාඳුර වචන ටිකක් දීලා තිනවා. ඕකට හුදේකලාව කියපන්. ඕකට විවේකයේ කියපන්. ඕකට සාමයේ කියපන්. ඒ නිසා ඕඩ තරම් සෙනඟ කතා කරලා හිටියට තමන්ගේ හිත හුද කලා කරන්න දන්නවනම් එයාට තේරෙනවා ඒක පටන් ගන්න පුළුවන් භාවනා මධ්‍යස්ථානයක වුණාට ඉස්සරහට යන්න යන්න හුදකලා වෙච්ච හිතක කාම විතක්ක නැහැ. හුදකලා වෙච්ච හිතක් කියලා කියන්නේම නෙකම විතක්කයක්. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කර තිනවා එහෙම නැතුව නිකං හම්බෙන නිසා ඕසෙට හම්බෙන්න නිසා මේ කාම විතක්කේ ගත කරනවා නම් යම් කිසි කෙනෙක් එයාගෙන් පිට වෙන හැම වචනයක්ම භණ්ඩන ජාතා කලහා ජාතා විවාදාපන්න අඤ්ඤමඤ්ඤම් මුක සත්තුයි විතුදන්තා විහරಂತಿ ඒක පිට වෙන හැම වචනයක්ම බෙදීමට බාධාවට මිදීමකට හේතු වෙනවා කලහ විවාදවලට හේතු වෙනවා අනුන්ගේ හිත පීරි ගන්නවා කීරි ගන්න වචන කතා කරන්නේ ඉතින් ඒක නිසා යෝගාවචරයෙක් භාවනා කිරීම නිසා ලෝකෙට සේවයක් වෙන්නේ නැහැ පුද්ගලික ආත්මාර්ථකාමී වැඩක් කරනවා කියලා කිව්වට එයා දැනගෙන නෙක්ඛම විතක්කේක ඉඳගෙන කටයුතු කරනකොට එයාගේ නිකුත් වෙන සෞඛ්‍ය සම්පන්න කම්පන වේග නිහඬ බණක් බවට පත් වෙනවා. මොනක්වත් එයා කරන්නේ එයා කරන්නේ තමන්ගෙන් නෙක්ඛම්ම විතක්කේට හිත දාගෙන නික්මීමේ විතක්කේට නෙක්ඛම්ම කියලා කියන්නේ ඒකයි අබිනික්මන කියලා බුදුරජාණන්සේ ගීගේ අතහැරිය කියලා තියෙන. අන්නේ නෙක්ඛම්ම විතක්කේ කියලා කියන්නේ කයෙන් අපි ඥාතිංගෙන් වෙන් වෙලා වස්තුයෙන් භෝගෙන් වෙන් වෙලා මේ වගේ තැනකට ඇවිල්ලා චිත්තක්ෂණයක් හිත තියාගෙන නෙක්ඛම්ම විතක්කේ. ඒතර කාම විතක්ක පැත්තකට වෙනවා වගේම ඒ වෙලාවට ව්‍යාපාදයේ කියලා ගැටුම නුරුස්නා ගතිය ඒ වගේ එන විතක්ක රාශියක් අපිට බාධා කරනවා ඒ මොකද අපි මූල කර්මස්ථානයේ හිත තියාගෙන ඉන්නකොට සද්දයක් ඇහෙනකොටම සද්දෙට තරහක් යනවා වේදනාවක් දැනෙනකොටම වේදනාව පිළිබඳ තරහක් එනවා හිතවිල්ලක් එනකොටම නදකින්න පතන් කියලා හිතෙනවා ඒ මෙතෙක්කල් භාවනා කරන්න ඉස්සෙල්ලා ප්‍රශ්න නැහැ භාවනා කරන්න ඉස්සෙල්ලා කොච්චර දෝ අපිට සද්ද ඇහෙනවා, බත් කන කොටත් සද්ද ඇහෙනවා, පෑනේ ලියන කොටත් සද්ද ඇහෙනවා, සින්දුවක් අහනකොට සද්ද ඇහෙනවා, අපිට ඒක ගානක් නැහැ. ඒ වගේම අපිට වේදනා එනවා, දන්නේත් නැහැ. හිතවිලි එනවා ගානකුත් නැහැ. භාවනා කරන හරිය සුදු කඩදාසියක් වගේ මේක තියලා මේක මොනවා හරි කුණක් වැටිච්ච ගමන් ව්‍යාපාද විතක්ක එන්න පටන් ගන්නවා. ඒ ව්‍යාපාද විතක්ක භාවනා කරන්න ගියාම වැඩි වෙන බව කාට හරි කිව්වොත් මං හිතන්නේ පිළිගන්න කැමති නැහැ. ඇත්තටම වෙන්නේ ඒකයි. gedara dore ඉන්නවට වඩා මේ පුංචි සද්දයකට නුරුස්නා ගතිය මෙහෙදි වැඩි. පුංචි හිතවිල්ලක් ආපු ගමන් ඒක විස බීජයක් වගේ සලකන ගතිය වැඩි. පුංචි වේදනාවක් ආපුවාම මෙහෙදි ඒක බොහෝම කෙනහෙන ගතියක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයට යෝග ජීවිතයේදී ව්‍යාපාදය බොහෝම කිට්ටු වෙනවා. ඒක නිසා ඔය සද්දා මේ ධම්මසංගණිප්පරකරණේ ලියලා තියෙනවා. කාමභෝවිගී ගිහියා gedara ඉන්නකොට එයා සංසාරයට බැඳෙන්නේ ගොඩාක් වෙලාවට ආශාව නිසා. දරුවන්ට ආශාව, හරක බල්ලද්ද බලන්ට ආශාව, රත්තරම් මුතුමෙක් වලට ආශාව නිසා බැඳෙනවා. යෝගාවචරය මෙහාවට පස්සේ බැඳෙන්නේ ද්වේෂය නිසා. සංසාරට අපි වැඩියෙන්ම බැඳෙන්නේ නුරුස්නා ගතිය නිසා. ඒ නුරුස්නා ගතිය එනකොටම එයා දොස් දකිනවා මේ අල්ලපු ගෙදර එකන කහපු නිසා තමයි මේක උනේ. අර මනුස්සයා මිටින් ඇනියට ගහපු නිසා තමයි මේක සිද්ධ උනේ. එහෙම නැත්නම් මේ මේ වැස්ස නිසා තමයි මේ කොන්දේ අමාරු කකුල් දෙකේ අමාරු කියලා කොහේට හරි හේතු කරන්න හදනවා. උන්නේ භාවනා කරන නිසා මේක එන්නේ මම මේ ව්‍යාපාදේ ආවට ව්‍යාපාදයට පොහොර දාන්න නැතුව අව්‍යාපාද විතක්කයක් පහල කරනවායි කියලා. තරහවට තරහ නැති විතක්කයක් පහල කරනවා මෛත්‍රිය කියලා පටලවාගෙන මේක පොඩ්ඩක් තියෙනවා. බුදුදහමසේ මෛත්‍රිය කියලා කියන්නේ ද්වේෂේ නැත්තන්ට අවෛරයට තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒ මොකද නැත්නම් අපේ හිත නිට්ටරෝම තියෙන වෛරය. යම් වෙලාවක අපි දැනගත්තොත් මේ වර්තමාන මොහොතේ හිත පවත්වනකොට අපි නැත්තම් කියමු ආනාපාන හිත පවත්වනවා කියලා. ඇහෙන සද්දෙට, වේදනාවට, හිතවිල්ලට ද්වේෂය එනවා. මේක gedara ඉන්නකොට තිබින් නැති ලෙඩක්. ඒ නිසා මේ ද්වේෂයක් එන හැම වෙලාවෙදීම දැනගත්තොත් මේකට හේතුව හිතට පුංචි කෙලේශයක් පවා දැන් අහු වෙන ගතිය. ඒක දැනගත් එක ලාභයක් කියලා හිතාගත්තොත් මට තරහක් ආපු බව නුරුස්නා ගතියක් ආපු බව මාත් මාත් එක තරහ වෙච්ච ගතියක් ආපු බව දැනගත්තට පස්සේ මේ ඇවිල්ලා තියෙන්නේ ව්‍යාපාද විතක්කයක් මට ඒකට තරහව ගිහිල්ලා දඟලනට වැඩිය මට අව්‍යාපාද විතක්කයක් පහල කරගන්න නම් මම දන්නේ මේක කිව්වහම මේක සැරවැරිද කියලා මේ සද්දෙ තියෙද්දී එතන මේ බාධා කරන හිතවිල්ල තියෙද්දී එනතම් මේ හිතට කරදර කරන වේදනාව තියෙද්දී ආස්වාස් ප්‍රසවාසයේදී ආ බැලුවොත් අව්‍යාපාද විතක්කේ පහළ වෙනවා. ව්‍යාපාදයට යන්න තියෙන හිත අපි මෙහෙවනවා මූල කර්මස්ථාන. අපි මෙහෙවනවා ඉඳගෙන ඉන්න ඉරියව්වට. එතකොට මතුවෙන්න තියෙන අව්‍යාපාද විතක්කේ වෙන්නකොට අව්‍යාපාද විතක්කයක් මූල කර්මස්ථානය හරහම සතිය හරහම සතිපට්ඨානිය හරහම තමන්ගේ කය හරහම ගන්න පුළුවන්. ඉතින් මේක මම හිතන්නේ අද ටිකක් කල් වැඩි ඇති. අපේ භාවනා වැඩ පිළිවෙල දවස් 3-4ක් විතර යනකොට තේරෙයි අපිට මේ මූල කර්මස්ථාන නැත්නම් මේ බාධා නැති කෙලෙස් නැත්නම් ගමන් කරනකොට පිටින් එන පුංචි දේත් කෙනෙහෙන්න පටන් ගන්නවා. පුංචි සද්දයක් පවා අපිට රිදෙන්න පටන් ගන්නවා. පුංචි වේදනාවක් පවා පුංචි හිතවිල්ලක් පවා ලොකු නඩු දාන්න හිතෙනවා. ඒ කියන්නේ අපේ හිත නුරුස්නා ගති. හොස්ස ළඟින් මැස්ස යන්න බැරි ගතියට භාවනාදී එන්න පටන් ගන්නවා. විනාඩි 20 යනකොට මේ ඇඟ කිටි කිටි ගන්න පටන් ගන්නවා. ඒකට මේක කපලා ලුණු දෙයි දාන්න හිතෙනවා. මඩපුවක් දාන්න තියෙනවා හොඳයි හිතෙනවා. අයි හද්දීනේ ගෙදර ඉන්නකොට මෙච්චර පැය 24 ඉන්නවා කවදාකවත් ලෙඩක් නැහැ. දැන් මේ භාවනා කරන්න ආපු ගමන් කොඳුරෙක් ඇවිල්ලා වැහුවත් මදුරුවෙක් ඇවිල්ලා වැහුවත් ඒක පේනවා මහා අලියෙක් විදියට. යන්න බෑ ඉස්සරහට යන්න බෑ. මොකද අපේ හිත නුරුස්නා. මෙන්න මේ නුරුස්නා ගතිය එනකොට මේකට ප්‍රතික්‍රියා කරන වෙනකොට අපි මධ්‍යස්ථ අරමුණට ආනපාන දානවයි කියලා කියන්නේ අපි යෝගාවචරය උත්සාහ කරනවා සද්ද නැති වෙලාවේ ආනපානෙ මම දන්නවා. දැන් සද්ද තියෙද්දි ආනපානෙ කොහොමද කියලා බලන්න උත්සාහ කළොත් මට වේදනාවක් ඇවිල්ලා තියෙනවා. වේදනාවට මම මොකද කරන්නේ කියලා ප්‍රශ්නක් තියෙනවා. අත්‍තර ප්‍රශ්නක් තියෙනවා. නමුත් ඒ යෝගාචරයට කිව්වොත් එහෙම මං ඉස්සලා දැක්ක ආනපාන වේදන නැති එක. දැන් වේදනාවත් එක්ක තියෙද්දී ආනපාන කොහොමද කියලා බැලුවා. නැත්නම් හිතීලි වගේක් වෙනවා. හිතීලි අපමණක් පිළිකිතයි ආනපාන ගන්න බෑනේ. නමුත් මේ යෝගාචරයට උත්සාහ කරොත් මේ හිතවිලි අතරින් පතරින් හුස්ම බලන්න පුළුවන්ද කියලා බලපු චිත්තක්ෂණයක් හිතනද එතකොට තේරෙයි අව්‍යාපාද හිතවිල්ල කියන්නේ මේකයි ව්‍යාපාදේ එන්න තියෙන අවස්ථාව දැන් නැති කරලා මධ්‍යස්තරම වලට තාන. එහෙම නැත්නම් විහිංසාවක් එනවා. දැන් කවුරු හරි ඇවිල්ලිවරලා අපි භාවනා කරගෙන ඉන්නකොට සද්දයක් කෙරුවයි කියලා හිතමු. එහෙම නැත්නම් මොකක් හරි අපිට පරණ කෙනෙක්මක් කරපු එකක් මතක් වුණා කියලා. ඒකට අපිට තියෙන්නේ මේ පුද්ගලයා කියවන්නේ මේ පුද්ගලයා වනස් හිතවිල්ලක්. යා මෙතනින් අයින් කරන්න ඕනේ, යා නැති කරන්න ඕනේ, මරන්න ඕනේ, කපන්න ඕනේ, කොටන්න ඕනේ, පුච්චන්න ඕනේ. නමුත් අපි බැලුවොත් එහෙම හරි මේ මිනිස්සයා ඇවිල්ලා ඒ වෙලාවේ අපිට හිතා හෝ නැතුව හෝ කරදරයක් කරනවා. නමුත් මේ මිනිස්සයා වෙනුවට මගේ මූල කර්මස්ථානයේ හිත බඳවලා තියාගත්තොත් මට මේ මිනිසා පිළිබඳ නඩුවක් එන්නේ නැහැ. විහිංසාවක් එන්නේ අවිහිංසා හිතවිල්ලක් එනවා. ඒකත් ගන්න අපි ඉස්සරහින් තියාගත්ත මූල කර්මත්තානේ හරහා. එතකොට මේ යෝගාවචරයාටගෙන් ප්‍රශ්නයක් අහන්න වෙනවා. කිසියම් හිතවිල්ලක් වේදනාවක් සද්දයක් නැතුව අපි ලස්සනට ආනාපානය කරගෙන යනකොට තියෙනවා සතියක්. ඒ අතරමැද වේදනා ටිකක් තියෙනවා, හද්ද ටිකක් තියෙනවා, හිතවිලි ටිකක් තියෙනවා. ඒ අල්ලපනල්ලෙත් අපි යම් ප්‍රමාණයකට ආනාපානයත් එක්ක සුවදව ගත කරන්න පුළුවන් නම් කිට්ටු වෙන්න පුළුවන් නම් එතකොට තියෙන සතියයි බාධා නැති තියෙන සතියයි දෙක අතරේ සංසන්දනයක් කෙරුවොත් අර බාධා මැද ආනාපාන කරන සතිය තමයි උත්කෘෂ්ඨ සතිය. ති බාධා තියෙද්දි සතිය නඩත්තු කරගෙන යනවා. කොඩිය ගත්ත කෙනා කොඩිය වීම දාන්නේ නැහැ. ඒක හරියට කියනවනම් කිසිම වාහනයක් නැති පාරක වාහනයක් අරගෙන යනවට වැඩිය ගොඩාක් සෙනග ඉන්න තැනක වාහන තියෙන තැනක හප්ප ගන්න නැති ඇති දන්නේ හප්ප ගන්න නැතුව යන මිනිසයා දක්ෂ රියදුරේ වාහන නැත්තන යනකොට ඒකේ තියෙන රියදුරුකමක් තමයි එච්චර අභියෝගයක් නැහැ නිසා භාවනා ජීවිතයේ ඉස්සරහට යන්න යන්න ඒකේනා මේ විහිංසා විතක්ක එන්න තියෙන තැන අවිහිංසා විතක්කයක් කියන්නේ ඒ වනසිතවිල්ල තියෙද්දිම ඒකට පොර දාන්න නැතුව ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානේ සාක්ෂි කරගන්න. වාංගුවට ගන්න. අඩේකට ගන්න. ආන්න එහෙම කටයුතු කරන්න පටන් අරගත්තොත් තමයි තේරෙයි මේ මූල කර්මස්ථාන නැත්නම් මෙනෙහි කිරීම. එහෙම නැත්නම් මේ කියන සම්මා විතක්කය සංසාරේ අපි නිවන දක්වාම ගෙනියන ගමනේ හැරමිටියක් වගේ අපිට උදව් වෙනවා. ඒක මේ සතියට හැරමිටියක් වෙනවා. නිසා යම් තැනක සතිය ඔද්දල් වෙනවනම් සතිය දුර්වල වෙනවනම් අපි නිතරම මතක තියාගන්න ඕනේ මෙනෙහි කිරීම හරහා මානසිකාර්ය හරහා නම් කිරීම හරහා ලේබල් කිරීම හරහා සතියට පොඩි ආධාරයක් දුන්නට පස්සේ එක වෙලාවක් එනවා භාවනාවේ මට්ටමට ගියාට පස්සේ මේ මෙනෙහි කිරීමේ ආධාරය නැතුව විතක් ආධාර නැතුව සතිය මේ වලගොඩේ පාරේ කෙලින් යන්න පටන් ගන්නවා. ඒක හරීම මේ උත්කර්ෂවත් අවස්ථාවක් භාවනා ජීවිතේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා යනකොට යාට අත් දෙකට හැරමිටි දෙකක් ඕන. පහුවෙනකොට පහුවෙනකොට මේ සාත්‍රයේ මේ සූත්‍රයේ මේ මේ මන්තරේ තේරුම් ගත්තට පස්සේ ඒ කරදරකම් කටළු මොනවා තිබ්බත් හැකිතාක් දුරට මූල කර්මස්ථානයේ ඉස්තර කරගෙන සතිය ඉස්තර කරන යන්න ගියාට පස්සේ තේරෙනවා ඒ සතිය නැත්තම් ඒ මූල කර්මස්ථානයේ Tamanටත් අනුග්‍රහ කරන්න පටන් ගන්නවා යාළු වෙන්න පටන් ගන්නවා සුහද වෙන්න පටන් ගන්නවා අපි හරියට මේ විතක්කේ හරියට පාවිච්චි කරන්න දන්නවනේ. ඊට පස්සේ ඒ විතක්කේ හරියට පාවිච්චි කිරීමේ ක්‍රමය නිසා මේ යෝගාවචරයට මේ පරියංකය කරන භාවනාව සක්මනේදී හරි උඟා කුදව්වයට පටන් ගන්නවා. මොකද සක්මනේදී හරියට බාධා වැඩි. රූප පේනවා, සද්ද ඇහෙනවා, හතපය දඟලන්න ඕනේ, ක්‍රියා කරන්න ඕනේ. ඒතියෙද්දි සතිය පවත්තා. එතකොට මේ යෝගාචර දන්නවා රූප තිබුණට ඇහැට පෙනුනට මගේ හිත පවත්වන්න පුළුවන් මට වම දකුණේ. ලෝකේ ශබ්ද තිබුණට ශබ්ද ඔක්කොම නැති වෙනකන් ඉන්න ඕනේ අඩු ගන්න මේ පොළොව තිනකොට වැලි පෑගෙන චරස් චරස් ශබ්ද තියෙනවනේ. ශබ්ද තිබුණට වම දකුණේ පවත්වන්න පුළුවන්. කය වේදනා තිබුණට දුක් වේදනා සැප වේදනා අරමුණේ පවත්වන්න පුළුවන් ගතිය එනකොට ඒ යෝගාවචරයට තේරෙනවා මේ පරියංකේදී ඇති කරගත්ත මේ දැනුම සක්මනට ගෙනිච්චට පස්සේ ඒක ලොකු විවිධාංගීකරණයකටපත් වෙලා බාධක දීෙදිත් යම් ප්‍රමාණයකට මේ සතිය පවත්වාගෙන යෑමේ ගතිය නිසා තමයි ගිහියෙකුට අරණ්‍යගත වෙලා පැවිදි නොවිච්ච ගිහියෙකුට තමන්ගේ හිත පිරිසුදු කරගැනීමේ වැඩ පිළිවෙලට ලෝකව ගොඩක් ඉඩ ලැබෙනවා. එහෙම නැත්නම් ඔක්කොටම පැවිදි වෙන්න වෙයි. ඔක්කොටම අනන්‍යගත වෙන්න වෙයි. ඒ නිසා හරියට දන්නවනම් භාවනා කරන වෙලාවේදී විතක්කේ යෙදවිය යුතු තැන මානසිකාරයේ යෙදවිය යුතු තැන ඒ යෝගාවචර තේරේ මේක නොදන්නා තාක්කල් අපිට භාවනා ඇඹුල් රසක් තියෙනවා මේක හරියට දැනගෙන කොයි පැත්තෙන් ගියත් මං හරියට මේ විතක්කේ දාන තැන දන්නවනම් යාට තේරෙන පටන් අර ගන්නවා බාධා තිබුණට මේ මෙහෙවීම හරියට දන්නවනම් දක්ෂ යුද පිටියක යුද මෙහෙයුමක් කරන දක්ෂ සෙන්පතියෙක් වගේ හරියට ප්‍රයෝග සටන් ක්‍රම හරියට දන්නවනම් විශාල බලමුලුවක් පොඩි සංවිධානය වෙච්ච සේනාමුලුවකට ගහන්න පුළුවන්. ඉතින් මේක සරුවචනාංශේ සරල උපමාවකින් පෙන්වන්නේ අපි ඊයකින් විඳින්න උත්සාහ කරන කෙනෙක් අපි දුන්න කියන එක දන්නෙත් නෑ ඊතලයේ කියන එක දන්නෙත් නෑ ඒකට තියෙන විදින්න ගන්න පූර්ව දැකලත් නෑ ඒ නිසා අපිට ඉස්සල්ලාම ඊතලයක් අමුණලා දුරුදී අමුණලා ඒ පූර්ව දිහාට ඊතලයක් විදිනවා කියන එක ලේසි නෑ ගොඩක් පිට යනවා අපිට හසුරුව ගන්නත් බෑ විදලා විදලා විදලා විදලා තමයි එක පාරට ඒ Taman ටාගට් එකට තියෙන එකට යන්තම් හරව ගන්න පුළුවන් වෙන්නේ ඒත් අපිට හරියටම මැද තිතට තියන්න බෑ ගහලා ගහලා ගහලා ගහලා යම් වෙලාවක අපි ලෑල්ල පැත්තට හරව ගන්න පුළුවන් ශක්තිය එනකොට එක දෙක වදිනකොට එයාට තේරෙනවාට මුලින් කරපු වැරදි ටික නිසා තමයි මේ විදිහට එල්ල ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ අදිෂ්ඨාන ශක්තියකින් කරගෙන කරගෙන යනකොට හරියට තිතට වෙඩිස යන්න පුළුවන් ගතියට දියුණු කරන්න පුළුවන් ඒක එදා ඉඳලම තියුණු දුනු ශිල්පයේ එකම ක්‍රමයේ ඔච්චරයි ඒ නිසා කාටවත් බෑ දුන්න ගත්ත ගමන් හරියටම තියන්න හරියටම එල්ලෙට තියන්න. ඒ නිසා භාවනා කරන්න ගියාම අපේ හිතේ නන්නත්තර වෙන ගතිය එක්කෙනෙක් පුද්ගලික දෝෂයක් නෙමෙයි. ඔක්කොමලා ලියන ප්‍රශ්න අහනකොට ලියන්නේ මගේ හිත සද්දවලට දුවනවා. මගේ හිත වේදනාවට දුවනවා. මගේ හිත හිතවිලි වලට දුවනවා. ඉතින් මේක මගේ දුර්ලකමක්ද? මට භාවනා භව්‍ය කෙනෙක්ද? බාධාවත්ද කියලා. නෑ කිසිම කෙනෙක්ගේ නෑ මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැති. ඒ ඔක්කොම තියේදෙත් බුදුරජාණන්සේ මේ විතක්කේ කියන මෙනෙහි කිරීම කියන යන්ත්‍රය යොදවලා උන්වහන්සේ කාම විතක්ක වෙනුවට නෙක්ඛම්ම විතක්කය විහිංසා විතක්ක වෙනුවට අවිහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක වෙනුවට අව්‍යාපාද විතක්ක කියන එක මේ මාරුව එක ජීවිතයක් ඇතුළත පුරුදු වුණාට පස්සේ මට හිතෙන විදිහට බුදුරජාන් වහන්සේගේ පුරුෂ ධම්ම සාර්ථී කියලා කියන්නේ ඕනෝක තමයි ඕනම দমনය කරන්න පුළුවන් පුරුෂයෙක් দমনය කරන්න නතර බුදුරජාන්සේ ශ්‍රේෂ්ඨයි. එයාට වචන කතා කරන්න හැටි උගන්වන්න දෙයක් නැහැ බුදුහාමුදුරුවෝ. බුදුරජාන්සේ කියනවා භාවනා කරලා මේ විතක්කේ යොදවන හැටි පුරුදු කරපන්. එතකොට ඔබෙන් පිට වෙන හැම වචනයක්ම කීකරු වෙන ගතියක් වෙනවා. නමුත් මම පළවෙනි දවසෙත් කිව්වා වගේ හුඟ අමාරුයි කෙනෙකුට හිතාගන්න මේ භාවනා ආරමුණක හිත මෙනෙහි කිරීම හරහා කොහොමද කෙනෙකුගේ එදිනදා ජීවිතේ කතා බහ එදිනදා ජීවිතේ ශිෂ්ට සම්පන්න කතාවකට හැරෙන්නේ කියලා. ඒ දෙක අතර තියෙන මහ විශාල වෙනසක් වගේ. නමුත් භවනා කරගෙන කරගෙන යන්න යන්න Tamanටම හිතා ගන්න බැරි විදියට භාෂාව, ව්‍යාකරණය, sannivedanaya පුදුමාකාර ගුණයක් වෙනවා. නමුත් අද කිසිම sannivedana උගන්නන IT උගන්නන කිසිම විශ්වවිද්‍යාලයක කිසිම ඩිප්ලෝමා පාඨමාලාවක මේ කාරණාව සඳහනක්වත් කරලා තියෙනවා ලෝකෙ කොහෙවත් මම දැකලා නැහැ. මහා ලොකු ඩිග්‍රී දෙනවා. මහා ලොකු දැනුම සම්භාරයක් දෙන්න හදනවා. මේ තොරතුරු තාක්ෂණය කියලා. නමුත් තොරතුරු තාක්ෂණයේ තියෙන්නේ කොරණේකාගේ හිතේ කියලා. හිත හැදීමේ කියලා. කියන්න පුළුවන් කෙනෙක් අද ලෝකේ නැහැ. මොකද ඒව උගන්නන මිනිසුන්ගෙත් නෑ හිතේ චාරයක්. ඉතින් ඒක නිසා අපි යම් කිසි තොරතුරු තාක්ෂණ දන්න මිනිස්සුයෙකුට කියලා දුන්නොත් ඔබට මේ ශිල්පේ කැළපැමිණෙන්න ඕනේ නම් ශිල්පේ පිළිබඳව පරිචයක් ලබා ගන්න ඕන නම් පොඩ්ඩක් පැත්ත කරලා භාවනා කරපන් කියලා තොරතුරු තාක්ෂණයේ තියෙන කෙනාට නොන නැති කෙනාට වැඩි භාවනා ලේසි. මොකද එයා දන්නවා හරියට මෙයා කරන විශ්යේ මේක තමයි මාතෘකාව කියලා. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය නම් අපේ පොඩි උන්ට අපේ දරුවන්ට ඒ ඒ අවශ්‍ය කරන පන්නරේ ලබලා දෙන්න උඩ තොරතුරු තාක්ෂණ උගන්වන්න. අපි වෙලා තියෙන මේ තොරතුරු තාක්ෂණයට යන්නේ භාවනා කරන්න ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ලොක්කොනේ. ඒගොල්ලන්ට ලොකු ලොකු පඩි හම්බ වෙනවා. උඩ යන්න පුළුවන් රසාවල් හම්බ වෙනවා. ඒ නිසා භාවනා කරන්නේ. නමුත් දෙක එකතු වුණොත් තොරතුරු තාක්ෂණය සහ මේ භාවනාව අතර ඒ මනුස්සයා ඒ ඒ ශිල්පයේ අති දක්ෂෙක් බාටපත් වෙනවා. ඒක නිසා ඒ මං කියන්නේ ඔක්කොම මේ භාවනා කරන කට්ටිය තොරතුරු තාක්ෂණයට යන්න ඕනේ කියලා. නමුත් සරුවචනංශ අවුරුදු 2600කට ඉස්සෙල්ලා sannivedana කරපු පණිවිඩේ අද දක්වාම තියෙනවා ලෝකේ ඕනම රහසක් තියෙන අවුරුදු 100යි. මේක අවුරුදු 100ව 26ක් දැන් ගත කරලා තියෙනවා තාමත් තියෙනවා. විද්‍යාව විසින් හොයාගන්න හැම දෙයක්ම අවුරුදු 5 යනකොට වෙනස් වෙනවා. විද්‍යාව විසින් විද්‍යාව බොරු කරනවා. මේ එක වචනයක්වත් බොරු කරන්න බෑ. මොන විදියෙන්වත් බොරු කරන්න බෑ. ඒ නිසා අපි දෙපැත්තෙන්ම ඒ අවස්ථාව අරගෙන බණ භාවනාවක් කරන ගමන් නව තාක්ෂණයත් මේකට මේකෙන් ලැබිලා තියෙන අවධානය ලං කරගත්තොත් අපිට තේරෙ මේ පුංචි වැඩේ භාවනා කරනකොට මේ ඉදිරිපත් වෙන දේ මෙනෙහි කිරීම හරහා ඒක මේච්චල් කරන්න පුළුවන් ගතිය ඒක කීකරු කරගන්න පුළුවන් ගතිය දන්නවනම් ඒ යෝගාවචරයට ආරම්භේ භාවනා ආරම්භ එච්චර කටු කරෝසන වෙන්නේ අපි අද හුඟක් අඩු වෙලා තියෙන්නේ විතක්කේ වැරදි විතක්කේ යොදන්න දන්නේ විතක්කේට ආසන්න කාරණා වීර්යය මෙනෙහි කරන ගොඩාක් වීර්ය අවශ්‍යයි අපි කම්මැලි අපි බුබ්බඩයි අපි ශරීර හොරයි අපි හිතන්නේ මේ ඇස් දෙකක් වහන අතක් උඩ අතක් තියලා හිටපුවාම මේ ඔක්කොම ධර්ම හරියයි කියලා. එහෙම හරියන්නේ නැහැ. ඒකට හරියට මෙනෙහි කිරීම යන්ත්‍රයේ යෙදුන්නේ නැත්නම් ඒ ගමන යන්නේ ඒක නිසා මේ විතක්ක ਵਿਚාර කියන දෙක නැත්නම් මේ විතක්කේ සම්මා කම්මේ මේක ගොඩක් වෙලාවට බෝධිපාක්ෂික ධර්ම වල පේනවා අවසාන ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි සම්මා සංකප්ප වශයෙන් පෙන්වන්නේ මෙන්න මේක හරියට ආරම්භයේ ඉඳලා පාවිච්චි කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් ඒ මනුස්සයා කතා කරන දේ හරීම පිරිසුදුයි අදාළ තැනට පසුබිමට සාපේක්ෂව කතා කරනවා එහෙම නැත්නම් යන්නේ කොයිද කියලා අපම් මල්ලේ පොල් කියනවා ඒක තමයි සමාජ දර්ශනය. නමුත් භාවනා කරනකොට කමඨාන් සුද්ධ කිටලේ තමයි මේක අල්ලන්නේ. ඒක නිසා තමන් යම් වෙලාවක භාවනා ප්‍රශ්නයක් ඇති වෙලා කමඨානක් සුද්ධ කරගන්න ඕන වෙලාවක හොඳම දේ තමයි ඒක ලියවන්න. ලියලා කියවන්න. තමන්ම ලියපෙක තමන් කියවලා බැලුවොත් හොඳ සීබුද්ධියෙන් බැලුවොත් තමන්ට තේරෙයි ඒකෝයි ලියපු එක තව ගොඩාක් සුද්ධ කරන්න පුළුවන්. පිරිසුදු කරන්න පුළුවන්. එහෙම නොකරත් එච්චර ප්‍රශ්නයක් නැහැ. මම මේක කිව්වයි කියලා ඒක සටහනක් Taman ළඟ තියෙනවනම් භාවනා වැඩමුළු දෙක තුනකට පස්සේ Tamanටම තේරෙනවා මම එදා ලියපු ප්‍රශ්නේ දැන් මේ වෙනකොට පරිණාමයටපත් වෙලා තියෙන කියලා. මම මේ බුරුමේ හිටිය අවුරුදු තුනකුත් මාස ගාණක් හැම කමටහන් සුද්ධ කරපු එකක්ම තොරතුරු මයි ළඟ දැන් තියෙනවා. ඉස්ලාම ගිය දවසේ මම ඒ ස්වාමීන් වහන්සේට මොනවද කිව්වේ? ඒ ශාංශ මට දීපු උපදේශය මොකද්ද? කොච්චර කාලයක් ගියාද මට ඒක තේරුම් ගන්න. තේරුම් අරගත්තට පස්සේ කමටහන් ලියනකොට මම මොනවද ලියලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ශාංශ මොනවද කියලා තියෙන්නේ. ඉතින් මේ තොරතුරු ටික එක එක අකුරක් මම විසිකලා ආගෙන. මේ එකම ලියලා තියෙනවා. ඒකට මගේ ඉතිහාසය මම දන්නවා. මෙන්න මේ ඒ දවස්වල sannivedanaya කරන්න ඕනේ පාරණාව මට ඇහිලත් දන්නෙත් නැහැ. මට ඕනේ කියන ඔලොමොට්ටල් මං ගිහිල්ලා කියනවා. මුත් ඒ තොරතුරු තිබිලා කියවලා බලනකොට ඒ වගේම අපි තව කෙනෙකුට කියලා දෙන්න හදනකොට තේරෙනවා කොච්චර අපේ හිත කොච්චර මේ කියන කාරණාවට අදාළව යන්නේ නැතුව පිටපොට යනවාද කියලා. ඒක නිසා අද භාවනාව යන්නේ ගොඩක් ලියන්න දන්න, කියන්න දන්න, දක්ෂකම් තියෙන අය හරහා. ඉතින් ඒගොල්ලන් මේ විතක්කය කියන චෛතසිකයේ යෙදවුම ඒකේ තියෙන මේ තාක්ෂණික වටිනාකම හරියට තේරුම් ගත්තොත් එයාට ලියලා කියවන්න පුළුවන්. තමන්ම ලියලා තමන් කියවන්න පුළුවන්. ඒ වගේම ඊව ලියමනේ මාසෙන් දෙකෙන් තුනෙන් මොනවද මේකේ වෙලා තියෙන්නේ කියලා බැලුවොත් හුඟක් වෙලාට අපේ විතක් වලට යොමු වෙලා තියෙන්නේ හිතේ ගෙනාපු ගුණ කන්දක්. භාවනාදි මතුවෙන දේවල් නෙවෙයි. භාවනාදී අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ පරණ වචන, පරණ සමීකරණ ඔක්කොම පැත්තකට දාන්න. පේන දේ පේන හැටියට කියන්නේ. භාවනා 50ක් ඉවරයි. ඒක නිසා ඒ පුද්ගලයාට තේරෙයි පේන දේ පේන හැටියට කියන්න පුළුවන් වෙනකොට තමන් එදිනෙදා කතා කරන භාෂාවක ලොකු වෙනසක් වෙනවා. ඒකට කියනවා සදාචාරාත්මක වගවීමක් කියලා. කියන හැම දෙයක් ගැනම වග කියනවා. කියන්නේ ප්‍රෝජනයක් ඇති දෙයක් විතරයි. එතකොට මම හිතනවා පැහැදිලිවම මේ භාවනා කරලා ගෙදර ගියාට පස්සේ ගෙදරක මිනිසුන්ට තේරෙයි මේ භාවනා කරලා ආපු මිනිසුගේ සම්පප්පලාප නැහැ කියලා. නිකන් කච කච ගෑවිල්ලක් ඇත්තේ නැහැ. අවශ්‍ය දෙයට හැබැයි උත්තර දෙන්නත් ඕන. ඒ මිනිසුන කතා කරලා කියනවා ඔබට මොකක්ද ඕනේ මෙච්චරයි. හැබැයි මේ හැත් බැදිලි නැහැ. නිකන් ආවට ගියාට ඇයි හොඳයි කතා මොකුත් නැහැ. ආහන ඒක එනකොට ඒ මිනිසුන්ට තේරෙනවා ඉස්සර තිබුණේ කැම්බැල්ලේ ඉස්සර තිබුණ මේ අපි කියන වාචාලකම කියලා අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අවුරුදු 2600 ඊට පස්සෙත් බුදුහාමුදුරුවෝ අපිව හදනවා. අපේ වචනෙත් හදනවා. ව්‍යාකරණෙත් හදනවා. හැබැයි ඒකට ගොඩාක් නිහතමානී වෙන්න ගොඩාක් හැම කරන කියන දෙයකට මේ විතක් යොදන්න පටන් අරගත්තොත් අපිට තියෙන අපේ නිකුත් වෙන හැම තරංගයකින්ම අපේ විනිශ්චයක් එනවා. කතා කරන හැම වචනයකින්ම අපේ අනාගතයේ තීන්දුව වෙනවා. ඒ නිසා වචනයත් වචනට හේතු වෙන්නා වූ විතක්කයත් හොඳට තේරුම් ගන්න නම් හොඳම මේ මහසි භාවනා ක්‍රමය තමයි මම ඒකට ගොඩක්ම වර්ණ කරලා පෙන්වන්නේ. මේ අරමුණ මෙනෙහි කිරීම කියන එක ඉතින් අපි මේක මට හිතන ගොඩක් සියුම තේරුම් ගන්න ඕනේ, කල් ගන්න වැඩක්. ඒ නිසා අද කාලේ ගත වෙච්ච නිසා මම මෙතනින් ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් හම්බෙන දවස්වලදී දැනටත් භාවනා කරගෙන යන අයගේ ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය ඇති වෙන්නත් අලුතෙන් භාවනා කරන අයටත් තමන්ගේ තොරතුරු අනුන්ට කමඨාන් සුද්ධ කරනට වාර්තාගත කිරීමටත් උපකාරයක් වශයෙන්ම නැත්නම් ධර්ම සාකච්ඡාවක උපකාරයක් වශයෙන්ම නැත්නම් ධර්ම දේශනාවක සුතමේ උපකාරයක් වශයෙන්ම මේ සූත්‍රයේ සියලු දෙනාගේම කියන දේ ඍජුව මාතුකාට සම්බන්ධ කරලා කියමනේ දිනුවක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා